අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් තුන්වෙනි වතාවටත් වේලාව පැමිණලා තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට නැත්නම් ධර්ම සාකච්ඡාවකට නැත්නම් කමඨාන් සුද්ධ කිරීමකට පොදු ඉතින් අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු සාදරව ආරාධනා කරමින් වෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්න කියලා සතිವಾರයේ ආරම්භ කරන්න අපි ලිඛිත ප්‍රශ්න වලින් අවසරයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. විනාඩියක් පමණ සක්මන් භාවනාවේ යෙදී සිට නැවත පර්යංකඩ යන අවස්ථාවේදී පටන් ගැනීමේදීම දෙනෙත් පියාගත් මොහොතේ මා ඉදිරියේ හිස් අවකාශයක් දැర్శණය විය. මොහොතකින් එය සුලියක් බවට පත්විය. මා එකෙනෙහිම ආනාපානට සිතමු කළෙමි. ස්වාමීන් වහන්සේ මේ පාදා දෙනසේක්වා. එසේම ආනාපානට සිතමු කරන විට සමහර අවස්ථාවලදී ආස්වාස්සා ප්‍රශ්වාසයේ නාසයේ අග එකම තැනකින් දැනුණත් තවත් අවස්ථාවකදී ස්ථාන දෙකකින් දැනේ මේ නිවැරදිද? ඇත්තට මේ ආනපන පටන් ගත්ත තැන ඉඳලා තමයි කමඨහන් සුද්ධ කිරීමට අදාළ තොරතුරු එන්නේ. ඉතින් ආස්වාද ප්‍රසආසයට හිත යොමු කරගන්න පුළුවන් එම ලොකු ජයග්‍රහණයක්. ඊට පස්සේ වැටහෙන දේ මේ කින විදිහට එක තැනක හැප්පෙනවා දන්නවා දෙතැනක හැප්පෙනවා දැනෙනවා. එතකොට ඒ හැප්පීම නිශ්චල දෙයක චංචල දෙයක් හැප්පෙනා වගේද උණුසුම් දෙයක සිසිල් දෙයක් හැප්පෙනා වගේද ඝන දෙයක ගොරෝසු දෙයක් හැප්පෙනා වගේද කියලා මේ හැප්පෙන හැපෙන දැනෙන අත්දකින්න දේ විස්තරුනේ නැත්තම් හිස්තනතිය එතෙන්ට යනකම් ගිහිල්ලා තියෙනවා ඒ නිසා ඒ ආස්වාස් ප්‍රසවාසය දැනීම විතරයි කමටහන් වார்த்தාවට අදාළ වෙන්නේ ඒකට බැස ගන්න ක්‍රමය හොඳයි නමුත් ඒකෙන් නෙමෙයි පටන් ගන්නකොට කියන්නේ මට ආනාපානෙ මුදුන්පත් වෙච්චලා ඉඳලා මෙන්න මෙහෙමයි වැටුනේ කියලා. ඒ නිසා මේ වார்த்தාවටත් ඒ ආශ්‍රස් ප්‍රසවාසී වැටුණා කිව්වට වැටහිච්ච ආකාර හෝ සටහන් හෝ භාව හෝ ස්වභාව හෝ ගති අත් දකින්න හැටි අත් දකින්න ගති ඉදිරිපත් වීම හරිම හොරයි. ඒකයි අපිට මේ භාවනා කරගෙන යනකොට හරි උත්තර නොලැබෙන්නේ ඒ අත් දකින්න දේ විස්තර කිරීමට මොකද්දෝ හොරකමක් ඒකේ මඟ ඇරලා යන ගතියක් කරහරින ගතියක් අපේ රචනා ශෛලියේ තියෙනවා ඍජු අත්දැකීම වාර්තා කරන්න කැමති නැහැ. ආන ඒක වාර්තා කරන්න එතකොට මේ ඉදිරිපත් වෙලා ගිහිල්ලා තියෙන ක්‍රමේ වැරද්දක් නැහැ. ඒක ඉදිරිපත් වුණොත් කමඨාන සුද්ධ වෙනවා. ඒ නිසා තව දුරටත් මේ ටික ඉදිරියට කරගෙන යන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමින්වහන්සේ සක්මන් භාවනාව කිරීමේදී ආරම්භයේදී වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන් කළෙමි. එසේ ටික වේලාවක් සක්මන් කිරීමේදී පාදයේ පොළවේ ස්පර්ශන ආකාරයට යොමු විය. පාදයේ විලුඹේ සිට මහපටගිල්ල දක්වා ක්‍රමයෙන් පොළොව ස්පර්ශ වන අයුරු හොඳින් නිරීක්ෂණය කෙලෙමි. මෙසේ පාද දෙක පොළව ස්පර්ශන ආකාරය වරහන් ඇතුලේ වම සහ දකුණ පිළිබඳව තදින්ම සිත යොමු වී තිබුණි. බාහිර ශබ්ද ඇසුනද පාද දෙකේම සිත පිහිටුවා ගැනීමට හැකිවිය. පාදයේ ඔසවන විට මහපටගිල්ල ප්‍රදේශය ඕලවට තදවන අයුරු හොඳින් දැනුනි. සක්මන දිගටම කරගෙන යාමේදී ධනහිස ප්‍රදේශයේ වේදනාවක් ඇති වුණද දිගින් දිගටම පාදයේ පොළවේ ස්පර්ශන ආකාරය ගැනම සිත යොමු කෙලෙමි. විවිධ වේදනාව නැති විය. නැවත දිගටම සක්මන් කෙලෙමි. පින්නස් ස්වාමීන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියට යන අයුරු පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් මඟඵල අවබෝධ වේවා. මේකදී ඒ ස්පර්ශයක් විස්තර කරලා තියෙනවා විලුඹ ඉඳලා ඇඟිලි දක්වාම ඉස්සරහට යනවා. ඉතින් ඒක ඒ විස්තරය හරි හොඳයි. නමුත් ඒ තවදුරටත් කමඨහන් සුද්ධ කිරීම ශීර්ෂයෙන් කියන්න පුළුවන්. මේ වැටෙන ස්පර්ශය තමන්ට දැනෙන තද ගතියක්ද සීතල ගතියක්ද කම්පන චංචල ගතියක්ද එහෙම නැත්නම් ආයාස කරගතියක්ද ඉබේ කරන ගතියක්ද ආදි වශයෙන් ඒ වෙලාවේ Tamanට වැටහෙන දේ මෙපමණකින් මදි මම මේ සියලුම අත්දැකීම් ටික ගන්න ඕනේ ඒක තව කෙනෙකුට මම ප්‍රකාශ කිරීමෙන් තමයි ඒක යෝජනා ඉස්තිර වෙන්නේ ඒ නිසා අනිත් දවසේ ගිහිල්ලා බලනකොට මේ විලුඹට දැනෙන තද ගතිය මම මෙහෙම නිදර්ශනයකින් කියන්නම් සියුම් වැල්ලක ඇවිදිනකොට නම් විලුඹ තදයි පොළව ඇදයි. ඒ නිසා වැලි තෙරපිලා විලුඹ කාගෙන යනවා. එතකොට අපිට තියෙනවා විලුඹ තදයි පොළව මෙලකයි. සිමෙන්තිය ඇවිදිනකොට විලුඹ පැතිරිලා සිමෙන්තිය බදාගෙන අල්ලනවා පොළව තදයි විලුඹ මෙලකයි. ඉතින් මෙන්න මේ වගේ වෙනස දැක ගන්නා සුළුව භාවනා කරේ නැත්තම් අපි කියනවා තද ගතියක් දැනනවා කියනවා සිමෙන්තිය යනකොටත් තද ගතිය දැනනවා වැල්ලේ යනකොටත් අද ගතිය දන්නවා කියලා කිව්වට සියුම් අර්ථ ભેද තියෙනවා මේකේ. ඒ වගේ මේ වම තිනකොට දැනෙන තද ගතියයි දකුණු තිනකොට තද ගතියයි වෙනසක් තියනවදෝ කියන බලනකොට බලන්න ගියොත් ඔය කියන දණිහමාරුවට හිත යන්න වෙලාවක් නැහැ. දණිහමාරුව තියෙයි. මේ මේක බලන උත්සන්න ආසන්න කාවේ වැඩි කරගත්තොත් අතුරු අරමුණු වලට හෝ අතුරු ආන්තරා වලට රිංගන්න ඉඩ නැහැ. ඒ නිසා මෙනෙහි කරන අරමුණත් මෙනෙහි කරන හිතත් අතර ඉඩ අඩු කරගන්න මට්ටමට ආසන්න උත්සන්න කරලා මෙනෙහි කරන්න. එතකොට ගොඩාක් තොරතුරු ලැබෙන්න පටන් කොච්චර ආසන්න උත්සන්න මෙනෙහි කරාද කියන එක මේ තොරතුරු වලින් පේනවා. මේකේ තොරතුරු බොහොම සාමාන්‍ය තොරතුරු වගේක් තියෙනවා. අනිත් දවසේ මේ මතම ඉඳගෙන මේ ටික කරලා මේ මත්තෙහි ඒ විලුඹේ ඉඳලා ඇඟිලි දක්වා යන ඒ තද ගතිය එහෙම නැත්නම් උණුසුම් ගතිය කම්පන චංචල ගතිය මේට වැඩි විශේෂණ පද දාලා මේට වැඩි ඒකට ඒ බුරුම ස්වාංශ කියන ධර්ම ඕජාව එන විදිහට මේ ඒ ඒ වෙලාවේ දැනෙන දේ ඕජාවක් ඒක තියෙන සාර රසය ආන ඒ ටික ගත්තොත් ඒ තරමටම සතිය දියුනේ වෙනවා ඒ තරමටම යෝගාවචරයට අතුරු ආන්තරවල බාධා අඩු වෙනවා ඒ නිසා නිකම් මතු පිටින් අත ගන්න නැතුව කිඳා බස්නාසුලුව කරන්න කරලා ඒ කිඳා බස්නාසුලු ගතියෙන්ම ගිහිල්ලා වාඩි වෙලා කොහොමද ආස්වාස් ප්‍රස්වාසයට විස්තර කියන එක බලන එකයි කරන්නේ. නිර්වන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව වමුදක් වම දකුණු ලෙස මෙනෙහි කෙලෙමි. පාදයේ විලුඹේ සිට මහ පැටැඟිල්ල දක්වා වැලිවල ස්පර්ශ වෙන බව හොඳින් දැනුනි. වැල්ලේ රළුව රළු බව සහ කකුලේ මෘදු බව නිරීක්ෂණය කෙලෙමි. වැල්ලේ තෙත් බව හා සීතල බව දැනුනි. ස්පර්ශයේ ඇතිවීම නිරීක්ෂණය කරමින් සිටින අතර විලුඹේ සිට ඇඟිල්ල දක්වා ස්පර්ශය නැති වී නැවත ප්‍රකට විය. සිතුවිලි වලින් බාධා තිබුණද සතියෙන් සැහැල්ලුවෙන් සක්මන් කළෙමි. සක්මන් මළුවේ ඇස් ඉදිරියෙන් වැඩි කැටවැනි තිත්මෙන් එහා මෙහා පාවෙනු දැනුනි. කණාමැදිරි එලිමෙන් කුඩා අංශු රාශියක් වැනිය. පර්යංකයට ගිය වහාම දැස් පියවි දූවිලි අංශු රාශියක් පායවි යඳුඩු වෙමි. ඇත්තරී ඉදිරියේ ඇති කන්දෙහි දර්ශනය මනා පෙනුනි. එය ක්‍රමයෙන් බොඳ වී යනු පෙනුනි. මේ ආකාරයේ කීප විටක් දුටු වෙමි. පැහැදිලි කර දෙනෙමින් හා ඉදිරි පියවර සඳහා උපදෙස් ලබා දෙනෙමින් ඉල්ලමි. ඔබ වහන්සේට තිසරණ සරණ පතමි. සක්පනී නම් ඉස්සලා යෝගාවචරයට වැඩිය කකුල මු르දුයි, වැල්ල ගොරෝසුයි, වැල්ල තෙතයි එතකොට පිටිපස්සේ ඉඳලා ඉස්සරහට ස්පර්ශය පැතිරෙනකොට ඉඳන් අල්ලගෙන යන පිටිපස්සෙන් ගැලවිලා ගැලවිලා යන හැටි තේරෙනවා. ඉතින් ඒකට අර තමන් බලාන ඉන්න වැල්ලේ නිකන් සාමාන්‍ය මළුවේ ඒකෙත් මේ ඇස් බැල්මෙත් මොකද්දෝ වෙනසක් වෙනවා. නමුත් එතනilla මේ පරියංකයක විස්තර ගෙනියනවා ඒක එච්චර විස්තර වෙන්නේ නැහැ. මේ ඒ සක්මනම කෙලවර වාසනයක ඉඳලා බලන්න හිටියද නැත්නම් ඇවිල්ලා මෙහි භාවනා කරද්ද එතකොට ආනාපානිය ආවුණාද නැද්ද කියන එක අර ලස්සන පොතාගෙන රචනය පරියන්කයට දානකොට ටිකක් ඔද්දල් වෙලා තියෙනවා. ඒ නිසා අර වාර්තා ක්‍රමය මෙතන ඉතාම නිවැරදි වෙන්න මේක ආස්වාසේ මම මෙනෙහි කරා හෝ මානසිකාරයේදී ආස්වාසේ මට ආස්වාසේ මෙහෙම පේනවා මේ මං කියන්නේ ප්‍රසවාසය ගැන මම මෙනෙහි කරා නැත්තම් මනසිකාරය යදෝ මෙන්න මෙහෙම වැටුණා කියලා ඔන්න පුංචි වගුවට දාගත්ත දවසේ භාවනාවේ 150ක් ඉවරයි. ඉතින් ඒක අපි මේ සාමූහිකව කරන ගමනේ අද තුන්වෙනි දවසෙත් බලන්න ඒකේ ඉදිරිපත් කිරීමද කොච්චර අපි ගොළුද කියලා කොච්චර අපි සබකොළද කියලා කොච්චර අපි කෝඩු ගති පානවද කියලා අපි ඔක්කොම ඉස්කෝලේ ගිය කට්ටිය එක්කෙකුටවත් ලියන්න බෑ මේ තමයි මාර්යාගේ ගැටේ හරියටම මේ අත්දකින්න දේ මේමයි මේමයි කියලා සක් මේ සක්මනේ නම් මේ කෙනා පියවරක් දාගන්න ලියලා තිනවා. පරියන්කෙත් හරියටම බලා ගන්න මේ ආස්වාසි ලියන්නේ ආස්වාසි මෙනේ කරා නැත්නම් මෙනේ කරේ නැහැ මෙන්න වැටෙන හැටි. ඉතින් ඒක තමයි අපි ඔය පත්‍රිකාවක් හදලා දීලා තියෙන්නේ කමටහන් වார்த்தාව ලියනකොට ඒක බලන්නයි කියලා. ඉතින් මෙතෙක් ආපු එකම වார்த்தාවකවත් ඒ වගේ සරල වැඩයකට යටත් වෙන්න සරල වැඩකට අනුයාත වෙන්න අකමැති නිසා අන්තර්ගතී කෝකුණත් ඉදිරිපත් කිරීම පිළිබඳ දිගටම මම විවේචන කරනවා. මම මේ තරහින් නෙමෙයි කරන්නේ. ඕගොල්ලෝ මේ දවස් තුනකින් තටමඬ හදනවා මම මාස 18ක් කෑවා. බුරුමෙන්දදී මාස 18ක් කෑවා. ඒ ස්වාමීන් වහන්සේ මට තේනක ඉස්සරහ බැන්නා. බල මහා ලොකු පඬිතුමේ උනට මේ ඇත්ත ඇත්ත අත ඇහැට දක්න දෙේ පේන්නේ නැහැ. මට හිතුණා මාස 18ක් පාඩු නැහැ. දක්න දෙ කියන්නේ තාම අපි මොන්ටිසෝරි පන්තිවත් නැහැ කියලා හිතාගන්න. ඒල හැකි තරම් ලියන්න. හැකි තරම් ලියන්න ඒක වෙහෙසට ගන්න එපා. කොහිය කවදා හෝ මේ බහ තෝරන්න ඕනේ. මේ ආර්ය විනේ බහ තෝරන්න ඕනේ. අපි තාම ආර්ය විනේ බහ තෝරන්න දන්නේ අපි වල්පල් කතා කරන්නයි සම්පප්පලාපා කටෝල් කර කර කියන්නේ නැහැ දක්ෂයි. මේ අස්පනා අපිට දකින්න දෙයි. තාම සීමිතව වම තිනකොට දකුණ තිනන මොකද්ද? ආශ්වාස කරනකොට ප්‍රශ්වාස කරන කොහොමද කියලා කියාගන්න කොච්චර අමාරුද බලන්න. ඒක පොදු මානව ප්‍රශ්නයක් මේ අපේ මේ පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. අපි ඒක කඩාගෙන යන්නයි හදන්නේ. නිසා මේ කෙනා සක්මන් භාවනාව පිළිබඳ දීපු විස්තර වගේ පරියන්කයත් උන්ට නිරවුල ඉදිරිපත් කරොත් තව ඉදිරියක් යන්න ළඟ වෙලා තියෙන බව පේ. ගෞරවනීය ස්වාමින්වහන්සේගේ පාද නමස්කාර කර ලියමි. අද උදේ පරියන්ක භාවනාවේදී ආස්වාද ප්‍රසආරයේ සම්පූර්ණයෙන්ම නැවතී හෘදේ වස්තුවේ පමණක් දෝලණය වීමක් බිනිබිදී යාමක් චලන ක්‍රියාවලියක් දැනෙන්නට විය. මේ විනාඩි 45ක් තිබුණි. උපදෙස් දෙන්න. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. කොයිතර තමන්ට මේ හෘද වස්තුවේ චලන ප්‍රදේශයේ දිහා බලනකොට ආතතිය අඩුවීමක්, gedර ගියා වගේ දැනීමක්ද තිබුණ නැත්නම් සබකෝලයක්, නూరు ගතියක් මේ ඇත අත්දැකීමට ප්‍රතික්‍රියා කරන ගතියක්ද තියෙන එක මට දැනගන්න ඕනේ. ආනපානේ බල බල ඉනකොට හෘද වස්තුවේ ගැස්මක් වගේ එකක් තියෙනවා. මේක දැකීම සාන්තියක්ද හිස කර හිස රදයක්ද කියන එක කියනවනම් මට විස්තර කරගන්න දෙන්න ලේසි. ඒ දීපේකන ඉදිරියපත් වෙනවනම් අපි නඩුව ගන්නව නැත්නම් නඩුව විශ්කල දාලා ඊගා ප්‍රශ්න තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෙර දින සවස සක්මන් භාවයේ සක්මන් භාවනාවේ යෙදී මම පාදයේ එසවීම, පාදයේ ඉදිරියට ඇවීම, පාදයේ බිම තැබීම මෙනෙහි කළෙමි. හිත ඉවතට යනොදී එසේ දිගටම කරගෙන යාමේදී බයිසිකලයක හැන්ඩලයේ මත කකුල තබා පාගන ලෙස දැනුනි. ශබ්ද වලින් හෝ රූප වලින් හිත විසිරී නොගියේය. හිතට සතුටක් දැනුනි. දිගටම මේ කරගෙන ගියෙමි. එදින රාත්‍රී ලනුපැදුරේදී සක්මන් මේදීත් එසේම සිදුවිය. නමුත් අද දින උදෑසන 4ට පමණ සක්මන් මළුවට ගොස් භාවනාවේ යෙදී සිටදී මම පෙර පරිදිම පාදයේ එසවීම පාදයේ ඉදිරියට යැවීම පාදයේ බිම තැබීම මෙනෙහි කළෙමි. මගේ සිත ශබ්ද නිසා හෝ රූප නිසා විසිරී නොගියේ. නමුත් තාප්පයක් උඩ ඇවිදින විට වැටෙන්න යදනවා වැනි ස්වභාවයක් පියවර 3කට වරක් පමණ දැනුනි. වරහන් ඇතුළේ දකුණ හාවම ශරීරයට සමබරව තබාගෙන ශරීරය සමබරව තබාගෙන පොළවේ ඇවිදීමට අපහසු විය. වේගයෙන් ඇවිදීමේදී මෙම தත්ත්වය තරමක් දුරට අඩුවිනි. මේ අවස්ථාවේදී මම සතියෙන්ම පාදවල ක්‍රියාවලිය මෙනෙහි කරමින් සිටියෙමි. පැය කය කාලක් පමණ මෙසේ සිදුවේ. පාදයේ පොඩි ඇඟිල්ල පැත්තේ ඇඟිලි කුඩා ඇඟිලි තුනම වේදනා දැනෙන්න දෙන්නට විය. පින්නස් ස්වාමීන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියට යන අයුරු පහදා දෙනසේක්වා. මේකෙදිත් ඒ পায়ට හිතියෝ දාගෙන නැත්නම් සක්මන්ටම හිතියෝ දාන යනකොට තමන්න තේරෙන්න පටන් අර ගන්න මේ සමබර භාවය කියන එක පැත්තකට වැටෙන්නේ නැතුව යනවා කියන එක ඒ මානවයා දෙපා සතෙක් වුණාට පස්සේ ඇතිවෙච්ච පරිණාම විශාල දෙයක්. නමුත් හොඳට සක්මණ හිතියෝ දානට ඒක නැතිලා යනවා. වැනෙන්න පටන් ගන්නවා. ඇතුලේ සක්මණ යනවා නම් බිත්ති හැප්පෙන්න පටන් අර ගන්නවා. එතකොට අපිට තේරෙන පටන් ගන්නවා මේ අන්‍ය විහිිතව ඇවිදිනකොට අපි බොහොම ලස්සනට ඇවිදිනවා. ඇවිදින බව ඇවිදින බව දැනගෙන ඇවිදිනකොට අපි ළඟ අපිට පවත්න්න බෑ ඉතියව. ඒ නිසා අපි හරි කැමති සින්දුවක් දාගෙන කරන්ට් ප්ලග් දෙකක් ගහගෙන ඒ සින්දුව යන ගමන් ඇවිදිනකොට බොහොම ජයට යනවා. කාට හරි කියන්න බලන්න හොඳට සක්මන් දිහා බලන්න සක්මන් කරන්න කියලා. ඒ ඒ දැනීම එනකොට සමබර භාවයක් නැති වෙනවා. ඒකට මොකද හේතුව මේ ශරීරේ වැඩ කරන්නට ඒකට අදාළ රාග ద్వේෂ මොහ අවශ්‍යයි. ඒ රාග ద్వේෂ මොහ තියෙනවා අපි ඉද්ද ගැව්වා වගේ හරියට එල්ලෙට වැඩ කරනවා වේලාවට වැඩ කරනවා යුතුයකම් ඉෂ්ට කරනවා යම් වෙලාවක මේ ශරීරයෙන් මේ යන්ත්‍රයෙන් රාග ద్వේෂ මොහ නැති වුණාට පස්සේ නිකම්ම ගැරන්ටි හැවක් වෙනවා අනාත්ම ස්වරූපයක් පේනවා මේක අපිට ඕන විදිහට පාත්ත ගන්න බෑ ඉතින් සක්මන් කරනකොට අරමුණටම හිත ගිහිල්ලා ගිහිල්ලා යම් වෙලාවක අර උද්දීපනයේ වෙච්ච රාගයේ ద్వේෂයේ මොහය ඩිංගක් තුනී වෙනකොට බැලන්ස් එක නැතු වෙනවා ඉතින් අපිට පේන්නේ නිකන් කෙලින් යන්න පුළුවන් මිනිහෙක් කෙලින් යන්න බැරුව ගියයි කියන එක. නමුත් මතක තියාගන්න අපි මේ L එකට, Javaයකට අරමුණක් කරා වැඩ කරන්නේ රාගයෙන් විසින් මෙහෙවන ලදුව. ද්වේෂයෙන් විසින් මෙහෙවන ලදුව. මෝහයෙන් විසින් මෙහෙවන ලදුව. ඒ නිසා යම් වෙලාවක පර්යාංකයේ අරමුණේ හිත පිහිටෝලා නීවරණ දුලුවන් වෙලා රාග ද්වේෂ අඩු වෙච්ච ගමන් බෙල්ල කඩාවැටෙනවා. වැක්කෙනවා. සක්මනේ යනකොට අරමුණටම හිත ගියාන නිකන් බීපු විනිහක ආවේ. එහාට මට දෙන්න පටන් ගන්නවා. ඒකයි අපි නිතරම රාගෙට කැමති. පුම්බකට ඉන්න පුළුවන්. සෙනග ඉස්සරහා මේ මේ මේ ඔක්කොම විභූෂණ පාගෙන ඉඳනං ඒ යන්ත්‍රයට අවශ්‍ය කරන රාග ద్వේෂ ඕනේ. ඉතින් බුදුදහම පොඩ්ඩක් හෙල්ලුම් කරලා වෙන්නනවා. ඔබ බලපන් භාවනා කරපන් කොච්චර ඉක්මනට රාග ద్వේෂ නැති වෙනවද? නැති වෙන ප්‍රමාණයට ඉරියව් පවත්වා ගන්න බැරුව යනවා. ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්න බෑ. හොඳට භාවනා කරනකොට ඉරියව්ව එක්ක ඒ පැත්තට යනවා මේ පැත්තට යනවා සක්මන් කරනකොට වැයෙනවා. ඉතින් මේක යෝගාවචර හිතන්නේ වැරදිල්ලක්, තතිය කැඩිල්ලක්, සීල නැතිකමක්, සෙනග ඉස්සරහා ලැජ්ජාවටපත් වෙනවා. ඉතින් මේ මනසට භාවනා දියුණුවක් ලබන්න බෑ. මේක අනිවාර්යෙන් පෙන්වන මේක අනාත්මයි. මේ ශරීරය බොටෝන විදිහට පාත් ගන්න බෑ. ඒකට බයයි. ආධුනිකයා බයයි. මෝරච්ච එක්කන බය නෑ. ඒක තමයි මේ භාවනා දියුණුව කියලා කියන්නේ. සරුවචන් වහන්සේ ඒක නම් මේකට අදාළ ඉච්ච නැති වෙයි දුෂ්කර ක්‍රියා කරන වෙලාවේදී කැලේ ඇටසැකිල්ල වැටිලා කලන්ත හැදිලා වැටිලා ගොපළු දරුවෝ මූත්‍රා කරාලු ඇඟට මේ මැරිජිකුණක් කියලා හිතලා එතකොටලු යන්තම් ඇස් දෙක අරින්නේ එතකොට තේරෙනවලු මේ කොල්ල විහිළුවට ලක් කරලා තියෙනවා කාන්ට කෝටු අරිනවලු එකලා මේක ඇවිල්ලා එලිච්ච එකේ තනබුරුල්ලක් මිරිකලා වත් කිරි පීරක් විද්දලු කටට. ඒකලේව කාගෙනව නැගිටේ. ඒකල තමයි තේරුම් අරගත්තේ ඊට පස්සේ ඉතින් දුෂ්කර ක්‍රියාව බුදුහාමුදුර අනුමත කරේ නැහැ. අනුමත කරේ නැතුවට තමන්ගේ ශරීරයේ ඒ වගේ සම්පූර්ණ පාලනය කරගන්න බැරි තත්ත්වයට යනකම් දුෂ්කර ක්‍රියා කරලා කිව්වා ඉච්චර දඟලන්න ඕනේ නැහැ. මනිකන් ආනාපානේ සක්මනක් විතරක් කරපන් ඒත් උඹට තේරෙයි ඔබට ඕන දෙල්ලන් ඔය ඇඟත් එක කරන්න බෑ කියලා. ඉතින් ඒක පැරද්දක් වැරද්දක් සතිය නැතිවීම කියලා වාරගත්ත නම් වෙන මාරෙක් ඕනේ නැහැ යාට ආය භාවනාව. ඒ නිසා ඒතියෙදි මේතියෙදි භාවනා කරන්න නම් තමයි තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ අඩුපාඩුකම් අපි දකින්න කැමති නැති නිසා තමයි සතිය පිටවන්න අකමැති. අපිට අනුන්ගේ අඩුපාඩුකම් බල බල ඉන්න පුළුවන්. හරියටම වැඩ කරන සුපර්මෑන් කෙනෙක් ගැන හිතේ ඉන්න පුළුවන්. හරියටම ලස්සන හොලිවුඩ් නිලියක් ගැන හිතේ ඉන්න පුළුවන්. එතකොට මගේ අඩුපාඩුකම් පේන්නේ නැහැ. ඉතින් මේක තමයි බුදුරජාණන්සේ කියන්නේ මේ වසංගාගෙන ජීවත් වෙලා මරණ මොහොතදී යෝක දැනගත්තාම ඔය සක්මණේ වෙනිනා වගේ එහෙම නෙවෙයි වෙනින්න පටන් අරගන්නේ මරණ මොහොතේදී. නම කවදා හරි මේක දැනගෙනත් අතනෑර භාවනා කරුවොත් ඔය ඔය කෙලෙස් තවත් අඩු තවත් අඩු වෙලා සක්මණේම හිත පවත්නකොට ධර්මයේ විශ්ින් වැඩ කටයුතු බාර ගන්න. ධර්මයේ බාරගත්තට පස්සේ එයාට ඉතර තටමඬ ඕනේ නෑ මේ සෙවීම වේවීම තවිය බලන gediya පිටින්ම පේනවා මම ඇවිදිනවා. බොහෝම ලිහිච්ඡ ස්වරූපේ බොහෝම අනායාස ස්වරූපෙන් සක්මන කරන්න පුළුවන්. ඉතින් යනකොට පේන ලකුණු ටිකක් තමයි මේක. ඒක නිසා මේ තියේදිත් වැඩි විස්තර වලට යන්න නැතුව ඒ වෙලාවේ මම ඇවිදිමින් ඉන්න බව දන්නවද? ආයෙත් ලොකු දෙයක් කියලා නැවතත් අර හිතේ විශ්වාසය අදිමොක්ඛය කරබැලීමේ ආසාව කරගෙන කරගෙන යනකොට පේනවා මේ නිකන් මල්ලෙන් ගහන වැඩක් තියෙන මෙතන මේ බය කරණ්ඩයි මේ නිකන් උසුළු විසුළු පාන උප්පණ්ඩනයක් මෙතන තියෙන්නේ. හරහා යන්න නම් ප්‍රයෝගශීලීව දිගින් දිගට භාවනා කරන්න. පරියංකයේදී තේරෙයි හරියට භාවනා වෙනකොට තමන්ගේ ඉරියව තමන්ට පාලනය කරගන්න බෑ දන්නේ නැහැ. යම් වෙලාවක ඒක දැනගෙන හරියටම ඉද්ද ගැව්වාගේ ඉන්නවනම් එතන සෑහෙන රංගපෑමක් තමයි තියෙන්නේ. ඔය කොහොමද කියන්නේ? පත්‍රයට දාලා තියෙන භාවන වැඩසටහන් තියෙන්නේ. ඒ ඔක්කොම හරියට ඉද්ද ගැව්වාගේ පසේ බුදු වෙලා නින්නේ. ඉතින් මම දැක්කා ඒකේ මේ බුරුමේ අපි දාහනේ ගන්නකොට විශාල සංග මේ වගේ තැනක 600ක් විතර දාහනේ ගන්න. ඉතින් දාහනේ ගත්තාම මේ ඉතින් දාහන ගන්න වෙලාව ටිකක් අයවරු ගහන එක ඉතින් හුස්පුනිසුම් කුස්පුරවන බොජුන් මේත සරසන්නටනේ මල් පිපෙන්න එපයි කියලා රබින්දනාත් තාවකෝරතුමා කිව්වේ වගේම කැම්මිතේ කයිවරු ගහනවා කියන එක කරනවනේ. ඉතින් සමහරට සංඝයාත් මේ යෝගාවචරයොත් ওই අඩුපාඩුවට වැටෙනවා. මේ කතා කර කර කයිවරු කියලා කියලා බත් කනවා. ඒ කවුරු හරිලා ටෙලිවිෂන් එකක් අල්ලපුවම ටීවී කැමරා එක ඔක්කොම රහත් වෙනවා. ඔක්කොම හරියට දාන්නේ ගන්න මේ හොතට මෙනේ කර කර. පසේ බුදු කරන්න පුළුවන්. කැමරාවක් ගේන්න. යා වදින වදින එක කරා නිකම් පුදුම සමාධියකට යන්නේ. භාවනා කරපේක නා දන්නවා භාවනා කරනවද කාද මේක කරන්න රගපානවද කරන්න කියලා. නඟපාන මිනිහා හොඳට හරියටම සිමෙට්‍රිකල් ලස්සනට තියාගෙන ඉන්නවා. හැබැයි එතන තනිකර බොරුව යන්නේ. භාවනා කරනකොට මේ ඉරියව්ව මේ මේක ඒකේ අර අම්මගේ ඔඩොක්කට ගිය බබා වගේ ඒක මේ තැහැල්ලු වෙන්න ගන්න. ඒ කියන්නේ අර ආතතිය එහෙම නැත්තම් කියනවා නම් රංගපෑම අඩු වෙලා තමයි තේරෙන පටන් ගන්නවා දැන් මේක ධර්මයට නතු වෙන්න හදන්නේ කියලා. ඉතින් මේ වගේ ලකුණු වර්ගයක් ඕකේ තියෙනවා. ඒක නිසා ඒකට හොඳට උහුරු කරගන්න මේ ශරීරය ප්‍රකෘති වෙන්න දෙන්න. අපි මුළු දවස පුරාම රංගපෑමක් නේ කරන්නේ. යෝගාවචර උනත් ඒක තියෙනවා. අපිට කවදද පුළුවන් වෙන්නේ ආපහු සැරයක් අර අවුරුදු 6ක් වෙන්න ඉස්සෙල්ලා ළමෙක් හිටියා වගේ මේ ශරීරයට ඕන විදිහට ළඟ බානුල රඟපාන බව දන්නව නැති වෙලා දන්නවා කියන්නේ ගියාම සක්මන ගොඩාක් ওই පණිවිඩය ආරම්භ දෙන එක. ඉතින් උංගව දෙනෙක් මේක අවාසියට ගන්න එකයි ඒක නැතර කරන්නයි මම මේ කතා කරන්නේ. පරියංගයට ගියාට පස්සෙත් ඒ වැක්කිරණ ගතිය නිසා කිව්වට විශ්වාස කරන එකක් නෑ ඕගොල්ලෝ. ඒ කමටහන් දීපු හොඳ වැඩිමහල් ස්වාමීන් වස් 32යි. සිවුරු ඇරියා භාවනා කරනකොට බෙල්ල කඩා වැටෙන එකට විඳ ගන්න බෑ. ඒක කොහොමඩක්වත් ඒ ස්වාංශයට විඳින්න බෑ. ඒකට උත්තර දෙන්න දන්නෙත් නෑ. පස්සේ සිවුරු ඇරියා. ඉතින් අපි මේක කවදා හරි හරහා යන්න එපායි නැතු කොහොමද මේක තේරුම් ගන්නේ? ඉතින් යන වෙලාවේදී මේ ඉස්සරහට එන තියෙන විශාල දුක පිළිබඳ අවබෝධයක මේ පෙරණිමිතුලට අපි බයයි. මං කියන්නේ ඔක්කොමලා වැනෙන්න කියලා. අනිකා සක්මන්ට කියලා නිකන් වැනෙන්න යන්න එපා. මේ දැන් තමයි හරියට සක්මන යන්නේ මම පොඩ්ඩක් ඩෝප් වෙලා වගේ යන්න ඕනේ කියලා. ඒක නෙවෙයි මම මේ කියන්නේ. පරියන්කේ ඉන්න කොටත් බෙල්ල කට දාගෙන පෙන්නන්න යන්න එපා. මම දැන් තමයි භාවනා කරන්නේ. ඒක නෙවෙයි මම මේ කියන්නේ. ගිය මිනිහාගේ පාර වෙනවා. අඤ්ඤෝ යාවසෝ අඤ්ඤෝ යාවසෝ ගත කස්සමග්ගෝ කියලා අපේ විසිපාර්ගේ පොත කතාවක් තියෙනවා. ගිය මිනිහාගේ පාර වෙනයි. ගියේ නැති මිනිහා රඟපානකොට වෙනයි. ඉතින් ඒ නිසා අපි කවදා හරි මේ රංගපෑම ඉක්මවලා මේ දුක ස්වභාවයේ ඇති හැටි දැක්කන්න යන්න යනකොට මේවා වෙනවා ඒ කියන්නේ බය නොවි ඉදිරියට යන්න කියන එක තමයි ඉතින් ඒකට දෙන්න තියෙන පොදු අවවාදය පොදු උපදේශය අවසරයි ස්වාමීන් වහන්ස මම භාවනා වැඩසටහනට ප්‍රථම වතාවට සහභාගී වෙන ආධුනිකෙක් වෙන අතර වෙනත් භාවනා මධ්‍යස්ථානවල භාවනා වැඩසටහන් වලට සහභාගී නොමැත ඊයේ ධර්ම සාකච්ඡාවේදී ආස්වාස සහ ප්‍රස්වාසයේ පරාගතල පරයන්ක භාවනාවේදී ආරම්භයේදී කුරස්කෝරය තුලට ඇතුළු පිටවීම පණක් දැන් අතර ඉතාමත් කෙටි ආස්වාස ප්‍රස්වාස සංඛ්‍යාවකදී සිත ගැඹුරු නිශ්චල බවකට පත්වන බවක් ඒ ඇබ්බැහික බවට පත්වෙමින් තිබෙන බවටත් කරුණ ඉදිරිපත් කළේ මායි. නින්දට යන අවස්ථාවේදී අත්පා විවේකීව තබා ගැනීමෙන් ශරීරයේ පිහිටීම හිත සිට පාද වලටත් පාදවල සිට හිසටත් මෙනෙහි කරන විටදීද මෙම ගැඹුරු නිශ්චල බවට මනසපත් වේ. තවද දිනදා ජීවිතයේදී කිසියම් නිශ්චල පසුබිමකට අවධානය යොමු කළ විට ටික වේලාවකින් හිත බාහිර අරමුණෙන් මිදී සබා ගැනීමට හැකිය. මෙම தත්ත්වය මා වසර 10කටත් අධික කාලයක් තිස්සේ අත්විඳින්න සිටිනෙමි. සක්මන් භාවනාවට ආධුනිකෙක් වන මාහට සක්මනේදී පාදයේ වෙත පාදයේ සිත දෙස සිත මනාලස පිටවෙන් සිතටෙන අරමුණු සිතුවිලි හොඳින් වටහා ගනිමින් ඒවා තුල නොඇලී පාදයේ වෙත සිත යොමු කළ හැකිය. මෙසේ මනස නිශ්චල වූ විට සිතවිල්ලක් ඇතිවොත් එහි හටගැන්මද දැකිය හැකි අතර ශරීරයේ පවතින ඉරියව පිළිබඳ මන ආબોධයක් ඇත. මා වර්ෂ 10කට අධික කාලයක් අත්විඳින මේ தත්ත්වය තවදුරටත් දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේකේ පරියන්කේදී යම් වෙලාවකට අවශ්‍ය කරන නිස්සද්ද පරිසරය, tempat ඉරියව්ව සමතුලිතතාවේ දීලා ඒ tempatකම අත්දකපු කෙනා යම් ක්‍රියාවක් කරන ගමන් සක්මන් කරන ගමනොත් ඒ වගේම විවේකයක් අත්දකින්න පුළුවන් නම් ඒ කාට වැඩි බොහොම ක්‍රියාකාරී බොහොම ජවාදිකයි මොකද අර ක්‍රියා නොකරන ගමන් ගන්න එක යම් පොඩි ක්‍රියාවක් කරන ගමන් කරන්න පුළුවන් ඊට පස්සේ එදිනදා වැඩවලදී වගකීමක් ඇතුව মালටි ටාස්කින් තියෙන ගමන් තමන්ට පුළුවන් නම් බලන්න මේ වෙලාවේ මගේ හිත ඇවිස්සලාද තියෙන්නේ නැද්ද කියලා ඊටාත්ම පුදුම හිතේ හිත ඇවිස්සලා නැහැ අපි බරපතල වැඩ කරනවා. කොච්චර හරි ගහ බැන ගන්නවා. හිතේ විසිල්ලක් නැහැ. මොන්නම තාලකින්වත් විශ්වාස කරන්න බෑ සරුවත්ඥාන්සේ දේශනා කරනවා ගැඹුරු මහ මුහුදේ උඩ දිය රැල්ල හුලඟට හෙල්ලෙනවා යටම දිය රැද්ද දිය රැල්ල තිමිංගල පිංගල ආදී මහා මත්යන්ට හෙල්ලෙනවා මැද දිය කවදාවත් හෙල්ලෙන්නේ නැහැ ඉතින් මැද දිය ගැන කතා කරනවා නම් රහත් කියනවා උඩයි යටයි කතා කරන එකට මොඩේයි කියනවා පුතඥයයි කියනවා ඉතින් කවදා හරි ඔය කැළඹෙන එක විනිවිදන මේ යට තියෙන විවේකීදියා බලන්න පුරුදු වුණොත් අපේ හිතේ එකම චිත්තක්ෂණයක්වත් නැහැ විවේක නැති. හැම හැම චිත්තක්ෂණෙම ඒකාග්‍රතාවය කියන චෛසිකේ තියෙනවා. ඒක මුළු ගැන්නුනාට පස්සේ ඉතින් අපි කියනවා අම්මා මලා මට ඉතිකැක්කම හැදුනා, heart attack ආවා, pressure එක නැංගා. ඒ ඔක්කොම අර දෙකොණේවා. ජීව සමාදම් වෙන්න පුළුවන් ඒව හොම වෙලාවෙම තියෙනවා. බුදුහාම කියනකො ඕක කතා කරලා වැඩක් නැහැ. උඹ අර මැද වතුරේ සීතල ගතිය නිශ්චල ගතිය පොඩ්ඩක් කතා කරවා. ලද්දාහ පටන් තියෙන අයිතිවාසිකමක් තියෙන්නේ. අපි මාතෘකාවට ගන්නෙ මොකද්ද කියන එකෙන් අපි කවුද කියලා තේරෙනවා. ඒ නිසා මේ හිතේ තියෙන නිශ්චලකම අම්මා මැරුණට තාත්තා මැරුණට ගෙට ගිනි ගත්තට බබා නැතුණාට නැති වෙන්නේ නැහැ. එහෙම නැති වුණා නම් පටාචාරව හෙළුවෙන් ඇවිල්ලා වාඩි වුණාට පස්සේ බුදුහාමර කිව්වේ නංගේ සීලෝපන් කිව්වේ එලෙව්වා. රිදි තිබුණ නැහැ. පිස්සු. අම්මා මැරිලා, තාත්තා මැරිලා, සහෝදරයා මැරිලා, මිනිහා මැරිලා, දරුවෝ දෙන්නත් මැරිලා. ඉතින් මේ මනුස්සයාට බුදුහාමර කියන ඔබ ඔය ඒ වගේ වෙච්ච අම්මන්ඩි කෙනෙකුට අත දෙකලා නංගි සීයලෝපන් කියන්න බුදුහාමර කොච්චර මනුස්ස මනස ගැන හැඟීමක් තියනවද? අපිට නම් කියන්න ලැජ්ජයිනේ. යන්නේ විහිලා රෙද්දක් කරන රරින් ගියා මං හිතන්නේ නැහැ එහෙම නැත්නම් වාඩි වෙන්න වාඩි වෙන්න පන්සිල් සමාදන් කරලා নমස්කාරය කියන්නේ කියයි. ඔය බයිලා මොකක්වත් හරියන්නේ නැහනේ මේ මිනිස්යාට. නංගි සීයේ ලෝපංකෝ එලෙව්වා. ඉවරයි. අඟුලිමාලේ පිටිපස්සෙන් ආවේ කඩුවරතෝ කඤ්ඤා මරඤ්ඤා කියන. මැෂින මන් නතරුන බන් නතරයන් කිව්වා. ඉවරයි. ඌ බැච් ස්ටොප් කරපු එකානේ බ්‍රයිට් කේස් එක. ඌට යනම්මනම් බයිලා කිය කිය. මේ කඩු බිම තිබ්බා වැඳපන් තුන් নমස්කාරය කිව්වන් තුන් සැරයක් මම මේ පන්සිල් දෙන්න හදන ඊට පස්සේ කමට හන් දෙන්න කිව්වනම් අපි විශ්වාස කරන්නේ මනුස්සාත්ත්ව භාවය කියන්නේ කොච්චර වටින දෙයක්ද කියලා. අපි කොයි වෙලාවෙ සමාදන් වෙනවට උඩ වතුරයි යට වතුරයි විතරයි. ඒක නිතරම කැළඹිලා. ඒක නතර කරන්න බෑ. රහත් තුනත් ඒක එහෙමයි. හැබැයි රහතන් වහන්සේව ගැන කතා කරන්නේ අර මැද තියෙන නිශ්චල වතුර ගැන කතා කරනවා. ඒතරේ කට්ටියගෙන ඔව් ඔව් ඒගොල්ලන් රහත් නේ ඉතින් අපිට එහෙම අපි නිතරම කතා කරන්න ඕන උඩ වතුරයි යට වතුරයි කියලා. ඉතින් පත්‍ර ලියනවා, රේඩියෝ අහනවා, ඉතින් নানা ආකාර දේවල්. නමුත් ඒ ඔක්කොටම තියෙන සමාන මනුස්ස හිතක්. Taman කතා කරන දේ, Taman මානසිකාර යොදවන දේ, Taman අගය කරන දේ, Taman ප්‍රමුඛතාවයේ දෙන දේ අනුව Taman කවුද කියලා තේරෙනවා. ඒ නිසා ඕනේ කෙනෙක් විශේෂයෙන් භාවනා කරපු කෙනෙක් බලන්න තමන් භාවනා කරපුකේ වටිනාකම තේරෙන්නේ තක්කු මුක්කක් ආපු වෙලාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්සිලා සතිය පිටු මිනිහ නිවන් දකින්නේ අසාධ්‍ය ලෙඩක් ආපු වෙලාවට කියලා. එයාට තියෙන ලෙඩ ආවට මේ හිතේ කලබිල්ලක් නැහැ. ඉතින් අසල්ලාසිය ඇවිල්ලා මූණ අට කරන අයියෝ අනේ කියලා ඉතින් කියනවා. ඒගොල්ලෝ මේ ලොකු සේවයක් කරන්න කියලා නැද්දක් ඉන්න ඔබ තන්නේන ධර්මයට හොඳයි කවුරක්වත් ඒ වෙලාවේ. ඒතු ලෙඩට ලෙඩ විවේකී ඉන්න පුළුවන්. ඔය නිසර්ගදත්ත මහරජ කියන මිනිසයා එයා මේ බීඩි මුදලාලි කෙනෙක්. එයා වීදියකදී දුප්පත් මිනිසෙක් වෙන්න ඇති කලන්තය හැදලා වැටලා තියෙනවා. ඉන්දියාවේ කලන්තය ඇදලා වැටුණාට මුඛාවක් නැද්ද උඩින් ත්‍රී වීලර් එකක් කන එක තමයි කරන්නේ. කෝච්චි පාරකේ මිනිහ කවුනාට ඒක නැත කරන්නේ. කෝච්චි ඒක උඩින් කෝච්චි 10ක් කන කම මිනිහ අයින් කරන්නේ නැහැ. බල්ලෝ මැරිලා හම්පඩක්කම වෙනකන් උඩින් වාහන ගිහිලා තියෙනවා අයින් කරන කවුරුත් නැහැ. ඉතින් මේ මිනිස්සු බලාගෙනකොට මිනිස්සු වෙනවලු වතුර පොවන්න හදනවලු. මෙයාට පේනවලු Tamange මූණ මේ මිනිසුන්ගේ මූණ හරහා. Tamanට උපස්ථාන කරන මිනිස්සු එබිල බලන එක හරහා. ඉතින් ඉස්සලා ඉස්සලා මිනිස්සුගේ බලාපොරොත්තුවක් තිබ්බලු. ටික වෙලාවක් කරනකොට මේ මිනිස්සු බලාපොරොත්තු අත්හැරලා යනවලු. දැන් Tamanටත් තේරෙනවා මේ ප්‍රාණය නිරුද්ධ වෙනවා. දැන් හොඳට බලා හිටියලු මේ මිනිස්සු ඊට පස්සේ දැන් ඉති වැඩක් නැහැ මිනිහා මලා කියලා මිනිස්සු ගියාලු යන්නට යන්නට මැරිලා නැහැ. මම මැරිලා නැහැ. එතින්දී අවබෝධයක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු 25ක් ජීවත් වුණා. ඒත් ඥානී කියන නම කිව්වේ ළඟට එන මිනිස්සුන්ට කියන ඔබ සමාදන් වෙලා ඉන්නේ මොකද්ද කියලා බලපන්. කැළඹිල්ල සමාදන් වුණා නම් කැළඹිලා. ඔය කොච්චර මැරෙන්න ගියත් කැළඹෙන්න ගියත් අර නිශ්චල භාවයේ හේමම තියෙනවා ඒක කවදාකවත් මොකක්වත් වෙන්නේ නැහැ අන්න එතෙන්ද පොඩ්ඩකට අඩි ගිහිල්ලා ආයතිය හොල්ලලා බලලා ඊටත් එකට ගිහිල්ලා ආයතිය හුඟක් හොල්ලලා බලලා ඒකත් එක්ක බලනකොට චිත්‍රය සහ කැන්වස් එක දෙකම බලන්න ඉගෙන ගන්න. ওই චිත්‍ර මොන જાති උනත් තිල්සයන් උනත් දියසයන් උනත් කැන්වස් එක පෙන්වන්න නැති වෙන්නයි චිත්‍රය අඳින්නේ. බුදුහාම කියනවා චිත්‍ර බලන්න බෑ කැන්වස් එක බලපන්. ඒක හැමදාම මනුස්ස හිත තියෙනවා. ඒක කාටවත් කඩන්න බෑ. ඉතින් අපිට කොච්චර කිව්වත් අපි අහන්නේ අපිට කියන්නේ නෑ මම මේ වෙලාවේ අම්මා මැරුණොත් අඬන්නම ඕනේ. අඬුවේ නැත්නම් අල්ලපු ගෙදර මිනිස්සු බයිනෝ. ඉතින් බුදු අම්මේ කිය ඉතින් අඬනවා. ඒ කොළඹ පැත්තේ මිනිස්සු ඉංග්‍රීසියෙන් අඬයි. ඉතින් මැරිච්ච ලෝකට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. ඉතින් බලන්න ගිය මිනිස්සු ඒගොල්ලෝ ඉංග්‍රීසියෙම තේරෙනවා නම් ලොක්ක නැගිටි ඒගොල්ලෝ දරුවෝ මෙච්චරම ආදරේ කියලා දැනගත්තේ එදාලු. ඉන්නකන් ලොක්කට දත්ත පහකට සලකන්නේ. මරුණාට පස්සේ my daddy I feel so sorry කිය අනනොත් මැරිච්ච ලොක්කට තේරෙනවා නම් මගේ දරුවා මෙච්චර ආදරෙන් කියලා මිනිය නැගිටිලු. ආනි වගේ කරුණා කරලා බුද්ධෝත්පාද කාලයේ සීපත් කරන්න, manussත් භාවයේ සීපත් කරන්න, චන සම්පත්‍ය සීපත් කරන්න මේ ධර්ම සත්‍ධර්මයේ සීපත් කරන්න සත්පුරුෂ සංසේවනයේ සීපත් කරන්න මට ඕන නම් පැවිදි වෙන්න පුළුවන් සීපත් කරන්න මේ කතා කරන මේ කනපින්දා මොන වටිනකමක් ඇතිද ඒ නිසා විවේකේ බලන්න පුරුදු වෙච්ච මනුස්සයාට අහන්න පුළුවන් කොයි කරදරෙන්ද මගේ විවේකේ කඩන්න පුළුවන් කියලා කඩන්න බෑ ඒක දන්නේ නැති මනුස්සයා කියනවා විවේක දෙන්නම දෙන්නේ නැණි මේ මන්ත්‍රෝ වහනවා, කහිනවා, සිරිසිරි බෑග් හොල්ලනවා, දොරවල් වහනවා, භාවනා කරන්නම බෑ කියලා කරදර කරනවා. ඉතින් එහෙම කරන එක නාතෙන්ට ගෙනියන එක තමයි ওই සද්ධර්මයෙන් කෙරෙන්නේ. ඉතින් ඒක පුංචි ඉඟියක් මේ. ඉඳගත්කම විවේක වෙනවා. හිතා ගන්න බැරි තරම් ඉක්මනට. ඒකයි ඒකේ ප්‍රශ්නේ. ඒක සක්මනේදී මේ විවේකයේදී ආ බලන සුළු භාවනා කරොත් හුදේකලාව බලන සුළු භාවනා කරොත් වෙලා ඔය වම දකුණ බල බල ඉන්න දෙයක් නැහැ හොඳට තේරෙනවා. ඊට පස්සේ දත් මදිනකොට පොඩ්ඩක් බලන්න, මූණ හොදනකොට පොඩ්ඩක් බලන්න, වැසිකිලි වයර් විලා ඉනකොට පොඩ්ඩක් බලන්න, චූ කරනකොට කක්ක කරනකොට බලන්න මම hina වෙලා කියන්නේ මට බයිනෝ කට්ටිය. ගඳ කිරිය කියලා මලක් පූජා කරත් වැසිකිලි කියලා මල පහ කරත් එකම පින. එකම පින හැබැයි මල් જાති දෙකක්. අතන මල පූජා කරන්නේ බුදුහාමුදුරන්ට වැඳ ගඳ කිලියේ මෙතන මල පහ කරන්නේ වැසි කිලියේ මේ ආසන්න වෙච්ච දේ තමයි මල කියන්නේ ඉවරලා හැලෙන්න හැදෙන දෙයට මල කියනවා ඉතින් අපි මේ බුදුමදින කියලා දඹදිව ගිහිල්ලා මේ වැසි කිලිය කරන්න පුළුවන් දෙයි යෝග කිව්වහම සම්ප්‍රදාන කුල බෞද්ධයෝ මට බනිනවා බුදුමාකාර විදිහට මේ ගඳ කිලිය වැසි කිලිය සමාන කරන්න හදනවා කියන්නේ අර පූජා කරන මලයි මේ පූජා කරන මලයි සමාන කරන්න හදනවා. නමුත් සතිය නම් ප්‍රධාන ධර්මයේ. ඕකට මේ තැන් තැන් වල ඇවිදින්න ඕන කමක් නැහැ. ඉරියව්ව වෙනසකුත් නැහැ. දවස වෙනසකුත් නැහැ. හැම වෙලාවෙම තියෙනක අඳුනා ගන්නකම් අඳුනගෙන ඒක අගය කරනකම් අපිට දහසකුත් එකක් මූල ධර්ම අවශ්‍යයි. ව්‍යාකරණ අවශ්‍යයි. සම් මේ සමීකරණ අවශ්‍යයි. නැවත අඳුරගත්ත පස්සේ තේිනවා මේක කවදාකවත් නැති කරන්න බෑ කියලා. ඒ නිසා හැම වෙලාවෙම බලන්න අනේ විවේකයට බර, උදේකලාවට බර, විශ්‍රාමයට බර යාළුවෙක්. එහෙම බර කතාවක්. එහෙම බර තැනක්. එහෙම බර මානසිකාරයක්. එතකොට ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මේ ඉදිරිපත් කරපු ක්‍රමයට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්කේ ආනාපානසති භාවනාව කරමි. ආස්වාද ප්‍රස්වාසයේ ගෙවි යාමත් සිදුවේ. ආස්වාද ප්‍රස්වාසයේ ගෙවි යාමට ආසන්න කොටස විතක ඊතා සියුම් වී ගෙවි යයි. විතක හිත අන්දමන්ද වූ වාසය කිසිම හැඟීමක් නැතුව එක විටම නැදණී යයි. කෙසේ ආස්වාසේ ප්‍රස්වාසේ ගෙවි ගියත් සිත ස්ථානයට සිත යොමු කරගෙන සිටීම කල හැකිය. එසේ සිටියේදී සිත කුමන සිතුවිල්ලකට අරමුණකට ගියාද නොදැනේ. එහෙත් එසේ සිදුව සිදුවත්ම වරහන් ඇතුළ සිතේ ශක්තියක්ද නොදැනි ඇඟ ඉදිරියට ගැස්සෙන්නාක්සේ දැනී සිත ආපසු හිස්තැන්ට යොමු වේ. එතෙන් සිට පාවෙන්නාක් වැනි සැහැල්ලු සිතකින් සිටියේදී නැවත පෙර පරිදිම සිදුවේ. පැයක් තුල කිහිප විටක් මෙසේ සිදුවීම අත්විඳිමි. ස්වාමීන් වහන්සේ උදේ කාලයේ පරයන්කේ අවස්ථා කිහිපෙදීම මේ අත්දැකීම ලැබීමි. කරුණාවෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. මේකට පොඩි නිදර්ශනයක් නැත්තම් පොඩි උද්ෘතයක් සර්වඥ දේශනාවේ තියෙනවා ආනන්ද සප්පයි සූත්‍රයේ ඒකෙදී ਸਰුවචනංශය සඳහන් කරලා තියෙනවා ඉන්ජන කම්පන ස්පන්දන ප්‍රපංචන තේරම කෙලස්. දැඟලුවා නම් නලියවුවා නම් කතා කරා නම් හිතුවා නම් තේරම කෙලස්. මොනවාරි කම්පන චංචල තියෙන ඔක්කොම කෙලස්. නික්ලේශ වෙනවා කියලා කියන්නේ කම්පන චංචල පුළුවන් තරම් අඩු වෙන එක කියන එකයි ආනෙන්ජ කියන වචනේ දීලා සරුවචනසේ සූත්‍රය දේශනා කරලා තියෙනවා. ඒකත් මජ්ක්‍ධිම නිකායේ තියෙන. ඒකෙදි පෙනෙනවා බුදුහාමතුරු අපට මේ කම්පන චංචල තැන ඉඳලා අර නිශ්චල තැනට ගෙනියනවා. ඉන්ජින කම්පන ස්පන්දන ප්‍රපංචන නැති තැනට ගෙනියනවා. ඉතින් ගෙනියනකොට ගමන හරි ශීඝ්‍රයි. හැබැයි අපි පුදුම බයයි. මොකද අපි පුරුදු වෙලා තියෙන මේ කම්පන චංචල වලට. ඉතින් ඒ නිසා කියනවා සද්ධාාවක් හිටපන්, සීලයක් තියාගනින්, සතියෙන් ඵලයන් කියලා. ඉතින් එච්චර වෙලා යන්නේ ඇත්තටම යන්නේ නැහැ. නමුත් අපේ හිත හරි බයයි. නොදන්න තැනකට යන්නේ, කෝඩු තැනකට යන්නේ, ඇඩ්‍රස් නැත් තැනකට යන්නේ කියලා බය වෙනවා. ඉතින් ඒ නිසා අපි ටිකක් ගිහලා ආපහු එනවා. දන්නේ කවුද නොදන්නේ කාට වැඩිය කියලා. ඒක තමයි අපේ ජීවිතය කියන්නේ. කවදා හරි මේ තීදි කරලා කරලා කරලා දන තැන නොදන්න තැන දක්වා ඒක අනුපූර්ව ක්‍රමයට ප්‍රතිපදාවක් කරා යන්න ගිය කෙනාට නොදන්න තැනට ගියා කියලා දන්නේ දන්නේ නැති වීමෙන් තමයි. මතකයකුත් නැහැ මොනවා වුණාද දන්නේ ඒක පාරට ගැස්සිලා අවදි වුණාට පස්සේ ਸਰවඥන්සේ සඳහන් කරනවා ගැස්සිලා අවදි වෙන්නේ ආයේ සංඥාව ලෝකෙට ආපු වෙලාවේ. තමන්ට. ඒකට සාපේක්ෂව තේරෙනවා මං ඊට ඉස්සෙල්ලා සංඥාවක් ඉඳලා නැහැ කියලා. නිසා සංඥාවක නැති බව තේරෙන්නේ සාපේක්ෂ සංඥාවකින්. මේ සංඥාව එනකොටම ගැස්සෙනවා. සද්දයක් වේදනාවක් හිතවිලක් එනවා. ඊට පස්සේ දැන් ආයෙසරයක් කොට හැල හැපිලි නිසා එක්කෝ ඒ ඇහිති සද්දේ නැත්තම් ඒ අතරමැදට නැති වෙච්ච ආනපනෙ මතුවෙනවා. ඉතින් මෙයා හරියට කමඨාන සූද්ධ කරගෙන වෙච්ච එක නඩු කියන්නේ බෑ. දැන් ආයෙ එක්කෝ ආපු සංඥාවෙන් නැත්තම් ආනපානෙන් ආධුනිකෙක් වගේ කරන්න තප්පර ගාණෙන් ආයෙත් යනවා නොදන්න තැන. ආය ගැසිලා දෙනකොට තේනවා මේ නොදන්න තන බව දන්නේ ඒ ආපු සංඥාවෙන් තමයි ගැසිල්ලෙන් තමයි. එතකොට මේ නොදැනීම දැනගන්න බෑ දැනීමක් නැතුව දැනීම දැනගන්න බෑ නොදැනීමක් නැතුව. ඒ නිසා මේ දැනීමට නොදැනීම සාපේක්ෂ බව සංඥාවක් සහිත දැන සංඥාවක් නැති බවට සාපේක්ෂ බව මතකයක් ඇති බවට මතකයක් නැති බවට සාපේක්ෂ බව දිහා තමයි ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහත්තයාට ගිය අවුරුදු 115 වෙච්ච ලොකුම විද්‍යාඥයා විදිහට තෑගි දුන්නේ. මොකද සර්වඥයන්සේ මේක දේශනා කරා අවුරුදු 2006 කට ඉස්සෙල්ලා බුදුරජාණන්සේට Nobel Prize හම්බුන්නේ නැහැ. බුදුරජාණන්සේට කවුරුවක්වත් සම්මාන දෙන්න හිතුවේ නැහැ. නමුත් ආනන්ද සප්පයි සූත්‍රයේ තියෙන ගැස්සෙතුන උඹට තේරෙයි කලින් ඉඳලා තියෙන්නේ සංඥා නැති, රූප නැති, වේදනා නැති තැනක සංස්කාරත් නැහැ. නැලිත් නැහැ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා දැන් අපිට මෙහෙම තේරෙනවා නම් හිත සැක නැත්තම් ඔහොම යන්නේ කියන අනිවාර්යයෙන්ම ගිනිනොයි කියලා. සැක නම් ඒතං සන්තං ඒතං පනීතං අදිතං උපේක්ඛා කියලා එය සාන්තේ ප්‍රණීතේ එන උපේක්ෂාව. අර නොදන්න තැන. දන්න තැනට ආපු ගම මන්ත්‍රය ජප කරන්න කියනවා. ආයශරයක් මගේ හිත නොදන්න තැනට යන්න හැබැයි බය තැක නැතුව. චකිත නැතුව. එහෙම නැත්නම් අභීතව එහෙම නැත්නම් බලාපොරොත්තු ඇතුව. ඉතින් අපි හිතනද ඒක මට හිතන්න කියලා ඉල්ලීමක් හිතලා කරන්නේ. ඒ නොදන්න තැනට අවදි වුණයි කියලා. මම දැන් ඉන්නේ නොදන්න තැන කියලා ඕකට තමයි නිවන කියන්නේ. අපි දැන් නොදන්න තැන ඉන්නව දන්නේ අපි ඒකට බය වෙලා, චකිත වෙලා ප්‍රසවාසී වරචිකම් අනිවාර්යයෙන්ම නොදන්න තැනකට කියලානේ ආශාසය පටන් ගන්න. ඉතින් ඒක ඒක පන්නන එකනේ තෘෂ්ණාවෙන් කරන්නේ. දැන් කියනවා ඔබ දන්න තැනින් පටන් ගන්න ඔක ගෙවෙන්න දරපන්. ගෙවිලා ගිහිලා මල පණින තැන, ඉර පණින තැන, දැනීම කියන එක නැති වෙන තැනදී සතිය දගුණ දෙගුණ කරන්න කියන. ඩබල් ඩෝස් දාලා බලාගෙන ඉන්න කැමරා එකක් දාගෙන කොතනදීද ඉවර වෙන්නේ. අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරනවා ගාන්ටාරයකට ගහලා සද්ද ඇහිම ඉවර වෙන තැනට යනකම්ම සතිය පුරුදු කරන්න. ඉවර වෙන තැනදී බලන්න දැන් ඇත්තට සද්ද නැති වුණාද කන වෙන පැත්තකට ගියාද මොනවද උනේ කියලා දවසින් දවස ශිල්පේ ඉගෙන ගන්න. මේකට කියන්නේ කායානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිසග්ගානුපස්සන. ආරම්භය නෙවෙයි තියෙන කතාව. අපි බබා හම්බ වෙනකොටනේ අපි පාටි දාන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ බබා මැරෙන වෙලාවේ. අර සන්නාලිගේ සින්දුවේ රමිතනාත් ආගොර කියන්නේ මේ ඉර නැගගෙන එන වෙලාවේ ලස්සන වෙලාවේ සන්නාලිය කාටද මේ රෙදි කියන්නේ මේ ඊයේ ඉපදුණු කුළුඳුල් දුවටයි ලස්සන සලුවවියක්. ඊට පස්සේ ආනවා රාණ කිරා තතු සේමරු විඤ්ඤුත් ලස්සන සලුව කියන්නේ ඒ කුරුඳුල් දුව දීගේක දෙන්නයි කියනවා. ඉතින් හැන්දෑයා මේ කනකොප්පාටින් කාටද මේ සලුවනේ? අනේ ඒ දුව මැරිලා මිනිය වහණ්ඩයි. ඉතින් අපිට වෙන උප්පත්තියයි මගුලයි හරි මංගලයි. අනේ මිනිය වහන්නනට හැන්දෑ ආසේ කනකොක් පහටින් තමයි සලුව වියන්නේ. එකම සන්නාලි එකම රෙද්දෙන් වියන්නේ එකම නූලෙන්. ඉතින් මේ හුනියම තියෙන තක්කල අපිට නිවන් දකින්න බෑ. සිද්ධිය අමාර වෙන තැන තමයි වැඩේ තියෙන්නේ. ඒ නිසා නිරෝධ සත්‍ය කියන්නේ ඔන්න ඕකට. අනේ නිරුද්දේ පුහුණු නැති මනසට පේන්නේ නැහැ. හැබැයි ඒක පන්නලා ගිහිල්ලා ආයේ සද්දයක් එනකොට ගැසිලා ඇහෙනවා. එතකොට දැනගන්නවා මේ ඉතින් ඉස්සෙල්ලා මං ඉඳලා තියෙන්නේ මතකේ නැති වුණාට අරමුණක් නැති වුණාට විඤ්ඤා වේදනාවක් නැති වුණාට සංඥා නැති වුණාට සංස්කාර නැති වුණාට මට නිවන් දකින්න පුළුවන් බව පෙන්වන තැනක. එතනයි මධ්‍යම ප්‍රතිපදාව. පුළුවන්ද මට ඒකට අවදි වෙන්න? පුළුවන්ද මට මේකට සාදර වෙන්න? පුළුවන්ද මට මේක ලෑස්තිලා යන්න? ආනගී දවසේ තේරෙන පටන් ගන්නවා මේක අම්මා අප්පා කියලා දීප එකක් නෙවෙයි. විශේෂක උගන්වන දෙයක් නෙවෙයි. භෞතික ඥානවල තියෙන එකක් නෙවෙයි. මේ භෞතික ඥානවලට සාපේක්ෂව මේක කියන්න පුළුවන්. ආහනේ සාපේක්ෂතාවයේ තේරුණාට පස්සේ අරමුණක් තිබුණත් අරමුණක් නැතත් හදන්න මේ හිතේ විකෘති එකක් විතරයි. දෙකම හිතේ විකෘති දෙයක් විතරයි කියලා ඒ අරමුණ සහ හිත අතර තියෙන මේ අනියම් ප්‍රේම සම්බන්ධතාවය කඩලා යනවා. ඒකට හිත නිදහස් වෙන්න ඉඩක් එනවා. ඒ නිසා මේ වගේ තැම්පත් වෙන්න අරින්න ආයෙ කැඩෙන්න අරින්න. ඒක කරන දේවල් නෙවෙයි. ආයෙ තැම්පත් වෙන්න ආයෙ කැඩෙන්න ආයෙ තැම්පත් වෙන ලක්ෂ වාරයක් වලට තේරෙන පටන් අරගනි මේ දෙක මට මගේ න්‍යාය පත්‍රය නෙවෙයි වැඩ කරන්නේ හැබැයි මට හොඳට බලන්න ඉන්න පුළුවන් සැලෙන්න එපා නොදැනීම ගැන කනගාටු වෙන්නත් එපා ප්‍රශ්න සන්තෝෂ වෙන්නත් එපා අපව දැනුණායි කියලා සන්තෝෂ වෙන්නත් එපා කනගාටු මේ දෙකම මගේ වේදිකාවේ වෙන කෙනෙක් නරඟපාන නාටකමක් මම නිකන් කුලියට වේදිකාව දීපු විතරයි බලාගෙන ඉන්න එකයි දීන්නේ ඉතින් ඒක බුද්ධ ආගම කියලා මම හිතන්නේ අහුබදලේ පිළිගන්නේ කියලා. මේකයි මේ බුදුහාමරෝ කියන්න හදන පණිවිඩය කියලා. මේ අෂ්ටලෝක ධර්මේ කම්පා නොවෙන එකයි කියන එක නම් පිළිගන්නවා. මේ දැනීම නොදැනීම දෙකටම සමහිත යථායස දෙකටම සමහිත සැප දුක දෙකටම සමහිත කිව්වහම අපිට ජීවත් වෙන්න කිසි උද්‍යෝගයක් නැතුව යනවා. මේ මේතෙන්ට ගියාට පස්සේ තමයි මේ න්‍යාය දාන්න ඕනේ. එතකොට ඇතිවීම නැතිවීම දෙක තියෙනවා. දෙකම දිහා බලාගෙන ඉඳ හුදු ධර්මතා. හුදු හේතුඵල ධර්ම කියන්නේ මං කරන්න ඕන එකම දේ තමයි මේකට පශ්චාත්තාප වීම කනගාටු වීම මනාපමනාප නැතුව බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක හිතලා කරන්න බෑ. එකම ක්‍රමයයි තියෙන ලක්ෂ කෝටි වාරයක් මේක වෙන්න දෙන්න. දැන් මේකේ කියලා තියෙනවා එක පරියන්කේ 7-8 සැරේ 4-5 සැරයක් උණයි කියලා. මේක 7-8 සැරේ වෙන්න අරින්න 10-15 සැරේ වෙන්න අරින්න අන්තිමට මේක සක්මනීචිත් වෙන්න අරින්න එදින්දා ජීවිතෙත් වෙන්න අරින්න එතකොට පෙනෙයි ඉරියව්වේ බන්ධනයක් මේකට නෑ. කොයි ඉරියව්වෙත් ගන්න පුළුවන් කියලා. ගරු ස්වාමීන් වහන්සේ මාහට සක්මන් භාවනාවේදී සිත සක්මන කෙරෙහි හොඳින්ම සීමාහිත වේ. සමාහිත වේ. නමුත් පරයන්ක භාවනාවේදී බෙල්ලේ අපහසුතාවයක් පරංගත දැඩි ගතියක් දැනීම නිසා හිත එයට යොමු වේ. සමාහිත නොවේ. මෙම தත්ත්වයෙන් මිදිය හැක්කේ කෙසේද පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. සුවපත් වේවා. සමාහිත ගතිය තියාගන්න එපා ඉස්සරහින්. සමාහිත බව තියෙනවා සමාහිත බව නැහැ කියන දැනුම විතරයි අපට ඕනේ. මේ මේ தත්ත්වවලදී සමාහිතයි මේ මේ தත්ත්වවලදී සමාහිත නැහැ කියලා දන්නවනේ ඒකට අපි සතිය කියලා කියන්නේ. නිසා සමාහිතකම නෙවෙයි ඉස්සලා තියන අපි මනින්නේ හොඳ හෝ වේවා නරක හෝ වේවා ඒ බව පිළිබඳ දැනුම ඒ දැනුම බුදුහාමුදුර වග කියනවා මේ ප්‍රශ්නට උත්තර දෙනවායි. ඒ නිසා දැනුම පාවා දෙන්න එපා. දැනුම ලැබිච්ච එක ලොකු දෙයක් කියලා හිතාගෙන මේ සමාහිත අසමාහිත බව වේවා මනාපමනාප වේවා තප දුක වේවා කොයි දෙෙත් හරහා මේ දැනුම විහිදෙන විදිහට කටයුතු කරන්න කියලා කියනවා. නිර්වන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සීලෙහි පිහිටා සිහියෙන් යුතුව භාවනා කිරීමෙන් ගැඹුරු සමාධිය තුලින් බාහිරය සහ අභ්‍යන්තර ඊතා සියුම් ලෙස දකිමි. ඊයනුව ලොව පවතින අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දකිමි දැනගනිමි. එම ක්‍රියාත්මක වීම අවබෝධයක් දැනේ. එසේ නිතර නිතර භාවනායේ යෙදෙන විට මේ සාමාන්‍ය ජීවිතයේ පුරුද්දක් ලෙස දැනේ. සිදුවේ. යහපත් කටයුත්තක යෙදෙන විට નિરાයාසයෙන්ම සිත පරයන්ක භාවනාවකට යාමට තරම් උනන්දු වේ. මෙම උත්තරීතර ධර්මතාවයට ගෞරව කොට සුළු වේලාවක් හෝ සමාධි භාවනාවක යෙදී යුතුයද? එසේ නැතුව ඒ මගහැර තමන් කරන ක්‍රියාව සම්පූර්ණ කරනවාද? කරන වැඩේ දිගටම කරගෙන යනවාද? මගහැර යාම සමාධියට කරන අගෞරවයක්ද? මේකට සාමාන්‍යයෙන් පාලිය සඳහන් කරන්නේ සතතාභ්‍යාසය කියලා. ඒ කියන්නේ අපි මේ කාලසටහන ගත්තොත් එහෙම එදිනදා ජීවිතේ වැඩවලට වැඩිය අපි යම් වැඩ දම් බය ප්‍රමාණය සක්මන්ට දාලා තිනවා යම් බය ප්‍රමාණය පරියන්කට දාලා තින නිසා දවසේ රසාව කරන පැය 8ක් යදෙනවා වගේ මේ සක්මන පරියන්කේ දානවා ඒක සාමාන්‍ය කාලසටහනට වැඩිය වෙනස් ඊට පස්සේ අපි උප්පරීම උත්සාහය ගන්න මේක අඛණ්ඩව කරන්න නිතිපතා කරන්න ඉතින් ඒකත් එතකොට බලනකොට එදිනදා ජීවිතෙන් පැන යාමක් තමයි නමුත් අන්තිමට අපි පුරුදු කරගත්තොත් මේ වගේ ආධ්‍යාත්මික පිටකොන්දක් චාරිත්‍රයක් ඒ කියන්නේ නිතිපතා භාවනා කියන මේක නිසා එදිනදා වැඩ කරනකොට සතිය පිහිටනවා හිත සලබල වෙන්නේ අර නිශ්චල බව දැනන හොඳයි ඊට පස්සේ බලන්න ඒක පරිේශනාකාරයක වගේ අවශ්‍ය සියලු පහසුකම් දීලා කය තැම්පත් කරලා පරියන්කයක ඉඳගෙන ඒක ඊට වැඩිය ගුණාත්මක ඊට වැඩිය ගැඹුරින් ගන්න පුළුවන් කියලා ඊට පස්සේ පරිය සක්මනක ඉඳගෙන පරියන්ක තරම් නැති වුණාට ඉදින්දා ජීවිත රැඩිය ගත කරනකොට Taman තේරෙනවා Taman ධර්මයට කාලයක් ගත කරනවා කිය. සුද්ධ ධර්මයට කාලයක් ගත කරනවා කියලා ඒක පූජාවක්. ඒක මේ ලෝකේ පාවා දීමක් නැත්නම් ලෝකේ දන් දීමක්. ඒ නිසා නියතඅභ්‍යාසයකට බහි. සාමාන්‍ය පුදුනිතා ජීවිතයේ තියෙන එක වාසියට අරගෙන නিত্য අභ්‍යාසයට සතතාභ්‍යාසයට බැසට පස්සේ ඒක Tamanට මේ ගමනට හැරමිටියක් වගේ උදව් වෙනවා. ඒක නිකම් බොළඳ වැඩක් වගේ පේන්නේ. එංගන් කටපාඩම් කරන්න කියලා චක්‍රේ කටපාඩම් කරනවා වගේ. නමුත් ඒක බුදුජානක ආශ්‍රය අනුමත කරලා තියෙනවා. පරියන්ක සක්මන සඳහා ඒකාන්තයෙන් තමගේ දිනචරියාවේ සෑහෙන වෙලාවක් නිතිපතා දෙන එක තමයි මේකට දෙන්න තියෙන උත්තරය. ගරු ස්වාමීන් වහන්ස අපගේ ගෘහ ජීවිතයේදී මෙම සක් මෙම සක්මන් භාවනාව හා ආනාපාන සති භාවනාව පමණක් යොදා ගැනීම ප්‍රමාණවත් වේද යන්න පැහැදිලි කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ආරම්භයේදී ප්‍රමාණවත් වෙනවා. පස්සේ සල්යන් සත්පුරුෂ ආශ්‍රය අවශ්‍යයි. සද්ධර්ම ශ්‍රවණිය ආශ්‍රයයි. ප්‍රතිරූපදේශ වාසී අවශ්‍යයි. මේක කරගෙන යනකොට ඒව එතකොට පෙළ ගැහිලා එනවා. ගෞරවනීය ස්වාමින්වහන්සේ සක්මන් සක්මන් භාවනාවේදී මම පාදයේ එසවීම ඉදිරියට ඇවීම බිම තැබීම මෙනෙහි කරමින් භාවනා කළෙමි. මෙසේ කරගෙන යාමේදී පාදයේ විලුඹ පොළොව මත ගැටෙන අවස්ථා ප්‍රකටව දැනෙන්නට විය. විලුඹ මෙසේ පොළව හා ගැටෙන අවස්ථාවේදී මාගේ ශරීරයේ උරහිස දෙපස හා හිසේ කම්පන වරහන් දෙදරන ස්වභාවයක් දැනුනි. විශේෂයෙන් කන් තුලට වතුර ගිය විට ඇවිදීමේදී ඇතිවන දෙදරීම වැනි තත්ත්වයක් කන් තුලින් දැනුනි. මේ සියල්ල මා සිහියෙන්ම නිරීක්ෂණය කළෙමි. දත්තෙන්දි දෙකද එකිනෙකට ගැටෙන ස්වභාවයද දැනුනි. මම නැවත පාදයේ එසවීම යැවීම තැබීම මෙනෙහි කළෙමි. ඒත් විඩින් විට ඉහත தત્ත්වයේ નિરાයාසයෙන් දැනෙන්නට විය. ශබ්ද රූප නිසා සිත විතර නොගියේය. ඉන්න ස්වාමීන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරියට යාමට උපදෙස් ලබා දෙනසේක්වා ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායස ලැබේවා. මට මෙන්න මෙහෙම පොදු ප්‍රකාශයක් කරන්න පුළුවන්. මේ සක්මන කරනකොට ශරීරයේ විවිධ දේවල් එහෙම නැත්නම් ශබ්ද රූප වගේ පේන්න පුළුවන්. ඒ පේන දේවල් Tamanට සැකයක් ඇති නොකර මේ විකෘතියක් නෙවෙයි මේ ඇත්ත ප්‍රകൃතියමයි පේන්නේ කියන සැකේ ගතිය තියෙනවා මොනම බාධාවක්වත් කරන්න බෑ එහෙම යන්න දෙන්න. සැක නම් විතරක් পায় බලන්න. වම දකුණ බලන්න. ඒ බලන්නේ අර සැකේ දුරු කරගන්න. එහෙම නැත්නම් මේ මනස විකෘති විකාශ වෙන්න පටන් ගන්නනේ. මනස විවිධාංගීකරණය වෙනකොට සේරට පිට දෙන්නේ. ඒකයි මේකට ආර්ය පරිශ්‍රණය කරන්නේ. ඉතින් මේක භාවනාවක්ද මේ මොකද්ද මේ විකාර කියලා සැකයක් එනවනම් සැකේ දුරු කර ගැනීම සඳහායි හැරමිටි අල්ලන්නේ. එහෙම නැත්නම් අර මූල කර්මස්ථානේ අල්ලන්නේ. ඒ නිසා මේ මූල කර්මස්ථානේ අල්ලා ගැනීම භාවනාවේ විවිධාංගීකරණයට බාධාවක් කරගන්න එපා. භාවනා විකසිත වෙන්න හදනවනම් සතිය විවිධාංගීකරණ වෙන්න 100 100ක් වෙන්න දෙන්න හොඳට බලන්න මම නිසකව ඉන්නේ කියලා. අන්න ඒක තමයි සෝවන් වෙනකොට අවික්කප්පසාදේ කියලා. නිත්‍ය සද්ධාාවක් ඇති වෙනවා. මතෝනකමට වෙන එකක් නෙවෙයි ධර්මතාවෙනේ. ඒතර මූල කර්මත්තේ පෙනුනත් නැතත් සැක නැත්තම් ප්‍රශ්නයක් නැහැ. අපිට මේ සැකේ තමයි ලෝකෙට තියෙන ප්‍රධානම හම්බ කරපු දේ කන්න බැරි වෙලා තියෙන හෙන හුරා. එන්නේ ඒක නැති කරන්නයි මූල කර්මත්තානේ පාවිච්චි කරන්නේ. ඒක නිකන් වාංගුවට ගන්න දේ. ඒක මේ සැක දුරු කර ගැනීමට ගන්න දේ. සැකනම් ගේන්න වම දකුණට. සැක නැතු මේ ඔක්කොම පේන්නේ ඇත්තම අස්පනා පිට වෙන දේවල් නම් සතියට කියන්නේ මේ සියල්ල හරහා විහිදී යන්නේ. ගරු ස්වාමීන් වහන්සේ භාවනා වැට මධ්‍යස්ථානට ආධුනිකම භාවනා පිළිබඳව ලැබූ අත්දැකීම් මෙසේ විස්තර කරමි. ආනාපාන සති විනාඩි 10ක් වන කාලයකදී සිත තැන්පත් කර ගැනීමට හැකි විය. පළවෙනි දවසේදී කැඩි කැඩි වරහන් විසිර යාම හුස්ම රැල්ල ගැන අවධානය යොමු කෙලෙමි. නමුත් මේ වෙනකොට සිත සමාධිය දක්වා දියුණු කිරීමට වීරිය පදවාගත් බව හැඟෙනවා. හුස්ම රැල්ල නොදැනී ගිය අවස්ථාවල මා පිළිබඳ හැඟීමක් නැත. මා කොපමණ වේලාවක් සිටියාදයි නොදැනේ. එහෙත් මා සිටින බව දැනුන විට නැවත හුස්ම රැල්ල වෙත සිත යොදෙවෙමි. මාගේ ප්‍රශ්නය මාගේ අවසානයේ දක්වා ආනාපාන සති භාවනාව වැඩිවීමට ඉදිරියට ගෙන යාමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඒෂා පුළුවන් තරම් අර නොදැනෙන අවස්ථාව වැඩිවීම සඳහා නොදැනෙන අවස්ථාවට බය නැතිවීම සඳහා නොදැන්න අවස්ථාවට සැක නොකරන තැන සඳහා නොදැන්න අවස්ථාව තමයි මේ මධ්‍යම ප්‍රතිපදා කියන තැන දක්වා නොදැන්න අවස්ථාව තමයි මගේ හැබෑ නිවහන තැන දක්වා කියන කම යන්න අරින්න භාවනාව. එතකොට තමයි තේරෙයි අපි මේ දන්න දේ කියලා කියන්නේ කෙලස් කියලා තේරෙයි. යමක් දන්නවා නම් දැනෙනවා නම් ප්‍රකාශ කරන්න පුළුවන් නම් නම් කරන්න පුළුවන් නම් ඒ සියල්ලම කෙලස්. අක්ඛේය සංජිනෝ සත්තා අක්ඛේයස්මින් පතිත්‍තිතා අක්ඛේයස්මින් අජානන්තං මච්චු දෙයන්ති මාරණ. නම කිය හැකි සියල්ලේ මනුෂ්‍ය බැඳිලා ඉන්නේ. අක්කේයස්මින් පතිට්ඨිත. අක්කේය සංඤිනව සත්ත මනුෂ්‍ය හැම වෙලාවෙම මේ නම් කළ හැකි දෙයත් එකයි ජීවිතයකට ගන්න දන්නේ. ඒ හිමයි පදනම් වෙලා තියෙන්නේ. ඒකේ ඌ ඉන්න තාක්කල් ඌ මාර රාජ්‍යයේ ඉන්නේ. නම් කළ නොහැකි අඳුනාගත නොහැකි අත්විඳිය නොහැකි මතක් කළ නොහැකි දෙයක් තියෙනවා. ඒකට බයක් ඇති කරන එක තමයි මායя කියන්නේ. දැන් මේ භාවනාවෙන් යනකොට කියන්න තියෙන්නේ ආයක තමයි බුදු, ඒක තමයි සද්ධර්මයේ පුළුවන් තරම්ගේ නොදන්න දෙයට ටික ටික හුරු කරන්න. ටික ටික ටික ටික gedara කරගන්න. ටික ටික ටික ටික අම්මා ගොඩක් කරගන්න. ජීජෙන් යනකොට සද්ධාවෙන් යන්නට, සීලෙන් යන්නට, සතියෙන් යන්න. එතකොට තේරෙයි මේක තමයි මේ ශූන්‍යතාවය කියලා කියන්නේ, රිත්තතාවය කියලා කියන්නේ, තුච්ඡතාවය කියලා කියන්නේ, අනාත්මතාවය කියලා කියන්නේ, පරතෝ බැල්ම කියලා කියන්නේ. ඉතින් ඒකට පාර කැපුණට පස්සේ යාට කිය හැකි මෙන්න මේක වැඩි දියුණු කිරීම සඳහා කුමක් කළ යුතුද? ඒ දේ කරන්න කියලා. ගෞරවනීය ස්වාමින්වහන්ස නිතර තරහ සිතුවිලි එන කෙනෙකුට ආනාපාන සති භාවනාව සුදුසුදයි ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. හිතට එන ලෝභ ද්වේෂ මෝහ සිතුවිලි එන විට හඳුනාගත්තොත් කර්ම රැස් වෙන්නේ නැත්දයි ඒ අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් බලන්න දැයි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මේකේ ප්‍රධාන වශයෙන්ම අර මූලික උපදේශ පන්තියට අහුම්කම් දීලා නැහැ. ඒ ආනාපානයි කියලා කියන හුස්ම නම් හුස්ම ගන්න හැම එකාටම ආනාපාන භාවනාවක් කැපයි. එච්චර. හුස්ම ගන්න නැති එකුට නම් බෑ. මරණයට පස්සේ කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා බත් කන ඕන නිින්ද යනවා නම් මේ හැම එකම භාවනා කරන්න ඕනේ. බත් කන්න බැරි නම් නිින්ද යන්නේ නැත්නම් විතරයි අබහුවේ වෙන්නේ. කාපු බත දිරවන්නේ නැත්නම් දවස් 7 උ මැරෙනවා. නිින්ද යන්නේ නැත්නම් දවස් 7 උ මැරෙනවා. ඌට භාවනා කරන්න බෑ. යම් කිසි කෙනෙකුට බත් කාලා දිරවනවනම් නිින්ද යනවනම් එයාට අප්පා බාදයි අප්පා තංකයි කියලා කියනවා. ඊට පස්සේ ආනාපාන පේනවනම් බත් කෑවනම් ගොන් ගහපම් බඩෝ කියලා භාවනා කරන එකයි තියෙන්නේ. දැන් බලනවා භාවනා නොකරන හේතු. ඒක තමයි කියන්නේ අහේතුව කියන්නේ. මොන තරහ ගියත් ඒක හරිය ලස්සන බුදුරජාණන්සේ විස්තර වශයෙන් කියන ආනාපාන සති සූත්‍රයේ ඒ කවුමුදී පොය දවසේ හැන්දෑවේ වස්පවර්ණ කරන දවසේ සංඝයා වහන්සේ බannව මෙහෙම මුළු කැලේ පුරා ਸਰවඥන්සේ ගාව ටිකක් භාවනා කරනවා මහා කාශ්‍යප මහරතනන්සේ ගාව ටිකක් භාවනා කරනවා සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාන සංසේ අනුරුද්ධ නන්ද රාහුල යන ඔක්කොම දිහා බලනකොට බොහොම ලස්සන ගුරුවරයෙක් එක්ක එකතු වෙලා භාවනාව යනවා ඉතින් හිතනවා දැන් වස්පවර්ණ කරොත් මේගොල්ලෝ චාරිකාවට යනවා කටින පිංකම් වලට යනවා දැන් මේක කැඩෙනවා බුදුරජාණන්සේ ප්‍රකාශ කරන සංඝයාට ඔක්කොටම එnderලා බස් කාලෙක අද සමාප්ත කරන්නේ අපි දිගටම කරනවා. මේක ටිකක් බරපතල ප්‍රකාශයක්. ඒකට ඒක රටටම බලපානවා. ඒකල බුදුරජාණන්සේ බලනකොට එතන ඉන්නවා 40 කර්මස්ථානෙම කරන අය. බුද්ධානුස්සති මෙත්තා අසුව මරණානුස්සති දත අසුබ ඔක්කොටම හරියන්න ආනපානෙ කියන. එනේ ආනපානෙ කියන්නේ ඔකෝකටත් අයිති. නිසා ඒකට සුදුසුකම් ඕන නැහැ. එකම සුදුසුකම හුස්ම ගන්නවා නම් එච්චරයි සුදුසුකම. බෞද්ධයන්ට විතරයි මේ ප්‍රශ්න තියෙන කියලා මතක තියාගන්න. මේ මේ අපේ ඉපදිච්ච જાතියේ වැරද්දක්ද මන් දන්නේ. කතෝලිකයට ප්‍රශ්නේ නැහැ. රාගචරිතයට ආනපාන කරන්න ඕන නැද්ද? උන් දන්නේ නැහනේ. උන් දන්නේ ඉච්ච ආනපාන විතර උන් කරනවා. බෞද්ධයන් කියාව කියන මම කේන්ද්‍ර බල්ල කියන්න බැරිද සෝංශන මම රාගචරිත, ද්වේෂචරිත, මෝහචරිත මේකට ගැළපෙන මේ කර්ණස්ථානේ ඉතින් මේ අකු කොට ඉඳලා නැව කරලන්න කතා කරන වතුරට බහින්නවත් ලෑස්ති නැහැ. ආහනවනේ කොහොමදත් කරන එකනේ. රාග චරිත තිබ්බත් මෙතෙක් කල් කරලා තියෙනවනේ. කවුරු හරි මේ පොල් ගන්න තියනවා කියලා ආහනපනේ නොකර ඉඳලා තියෙනවා. මේ බබානාවන්න තියෙන ඉතින් මම ආහනපනේ පොඩ්ඩක් පැත්තක දාලා පස්සේ කරන්නම් කියන්නේ නෑ. මේ ප්‍රධාන හේතුවර මූලික උපදේශ පන්තියට අහුම්කම් දෙන්නේ නැහැ. මුගෙදරින් ගෙනලා ගාල්ලෙන් ගෙනාවා අහන්නේ. මම අනුහාරයෙන් කියනවා මෙහෙට ආවට පස්සේ පරණ හැව ගලවලා දාලා අඩු ගානේ ඉන්න මේ දවස් හතරට මේ දෙන දේ බාර ගන්න හරි අමාරු. ඒක නෙමෙයි හොඳම ලස්සන ජෝක් එක තමයි. හෙට නෙමෙයි අනිද්දා අහනවා ස්වාමීන් දවස් හතරක් හිටියන සාන්ත දැන්වත් බැරිද කමට අහනක් දෙන්න කියලා අහනම යන්න ඉසලා මාට වහ කණ්ඩ හිතෙනවා. අපහට දවස් 10 භාවනා ඉවර කරලා ඒ ඔක්කොමලා ස්තුති කතා කරනකොට කියනවා හරි ඇත්තමයි සාන්ත හරිසෝක් දැන් ඉතින් යන්න ඉස්සලා සෝංශ කමටහනක් දෙන්න බැරිද කියලා. ඉතින් ඕක මම අර එංගලන්තෙ ගිහුවට පස්සේ මගේ හිතන කැපකාරයා කතෝලිකෝ කිව්ව සෝංශ සෝංශිද දන්නේ කො කාටත් වෙන දෙයක්. ඒ මහා භාරතයේ තියෙන තියෙන ප්‍රධානම දෙයක් කට්ටිය උදේ ඉඳලා රෑ ඉඳලා එල්ලි වෙනකම්ම මහා භාරතය නාටකම වඩනවලු. එල්ලි වෙලා ඉවරලා ළඟින් ඉන්න මේ රාම සීතගේ කවුද? ඔන්න ඉතින් එතකොට හිතනවා මේකට ගත්ත වෙලාව ගලක වැපුරු ආවා. යාර මූලික උපදේ ඒක එන්න රිට්‍රීට් කීයක් කරන්න වෙයිද දන්නේ නැහැ. මේ එනකොට දෙන මූලික උපදේශ පන්තිය අහගන්න එවනත ඒක නැවත නැවත අහන්න මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයිද දන්නේ ඒ තරම් අපේ හිත පිළිලා මොනවත් පිටින් දාන්න බෑ ඒකට. ඒතර හිත හිස් කරගන්නවා කියන කමාරු. දැන් කරුණාකරලා මතක තියාගන්න මේ ප්‍රශ්නේ ඇහුවනම් බුදුම ගිහිල්ලා පිම්බීම හැකිලිම තියෙන තැනක ඒගොල්ලෝ කියાવી නෑ නෑ ආනපන පැත්තක දාන්න පිම්බීම හැකිලිම කරන්න කියලා. නම සරුවචනanse දේශනා කළා තියෙනවා. මේ ආනපානේ ඕනම චරිතයකට ඒකේ තියෙන තියෙනවා සන්තෝෂේ ආනාපාන සති භාවනා භික්කවේ ආනාපාන සති සමාධි භික්කවේ සන්තෝෂේව පනීචෝච අසේචනකෝච සුකෝච විහාරෝච uppannuppanne papake akusale dhamme antaradhapeti upasameti මේ තරම් සාන්ත මේ තරම් ප්‍රණීත මේ තරම් පව අකුසල ධර්ම චිතුවිලි අයින් කරන වෙන කිසිම දෙයක් මම දකින්නේ කියලා. මම මේ ප්‍රශ්න අහනවට නෙමෙයි මම මේ දොස් කියන්නේ. මම කියන්නේ මේ මූලික උපදේශපන්තියට බැහැගත්තේ නැති වෙච්චාම අපි නිතර මේ ඉන්නේ මේ වැද්ද මේ වැදිය මේ අදේ කරන්නේ ගියා මී මී මැස්ස විසිලා අනින්නේ. ඉතින් අපි ඔළුව නිතරම ඇවිසිලා යන කම්ම එකලාසයක් නැහැ. ඉතින් අපි ඒකට කරන්නේ මොකද? අර මූලික උපදේශපන්ති දෙනවා gedara ginila අහන්න ආයෙසරයක් අහන්න. ඒ නිසා මේක අහලා ඒ දේ කරන්න මම කියන්නේ ආනපාන කියලා. මම කියන්නේ ඉන්න ඉරියව්ව හරි බලන්න කියලා කියන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ මා පර්යංකේ ඊතා සැහැල්ලුවෙන් ඉඳගතිමි. ආස්වාස ප්‍රස්වාස දෙස බලා සිටිමි. එනකින් ඒ යට කරමින් සිටිවිලි අතර පැමිණේ. ඇතුළත දඩමලු ගතියක් දැනේ. ඒ සමහර දේ තේරුමක් නැත. ඒ සිටිවිලි යට කරමින් මත් ගතියක්සේ පැමිණෙන නිින්ද සියල්ල යට කරයි. එවිට දැඩි නිින්දකට වැටෙනාසේ දැනේ. මත්ගතියේ පැමිණි වහාම හිසහා කඳ ඉදිරියට නැඹුරු කරයි. නැඹුරු වහාම හිත අවදි වී යලිත් හිස කෙලින් කරයි. ඉරියව් මාරු කළත් පෙරමෙන් සිතුවිලි පහළ වීමත් වී මත්ගතියක් මෙන් නිදිමතක් ඇති කරයි. සිතුවිලි වල හරයක් නැමැති බව වැටහි. සක්මනේදීද වම දකුණ ලෙස බලා සිටියත් ඒ සිත සඳහා නොපවතී සිතුවිලි හටගනී. පෙරමෙන් මත්ගතිය බැවින වීරිය බාල කරයි. ඉක්මනින් පර්යංකට යාමට සිත්තේ. ගරු ස්වාමින් වහන්සේ මෙම මත්ගතිය සමාධියද එසේ නැතිනම් නිදිමතක්ද යන්න පැහැදිලි කර දෙන්න ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පෙරුවන් සරණයි. මම චිත්තාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මූල කර්මස්ථානය පිළිබඳ අඩු ගානේ එක වචනයක් ලියන්න කියලා මේ කමටහන් සුද්ධ කරනවා. මොනවද මේ ලියන්නේ? අර කරදරයි මේ කරදරයි අරකයි මේක ආනාපානට එකක්වත් හිත තියන්න බැරිද? එක වමක්වත් දකුණක්වත් ලියන්න බැරිද කියලා ඉතින් මට අහන්න හිතෙනවා. මම තාමත් කියනවා මම කිසිම වෙහෙසකින් නෙවෙයි කතා කරන්නේ. කමටහන් ලියන්න මෙන්න මෙහෙම වාර්තා කරන්න ඕන කියලා කොලයක් දෙනවා. කරුණාකර කියවන්න. අඩු ගානේ එක හුස්ම රැල්ලක්. අඩු ගානේ එක වමක් තකුණා විශ්සර කරන්නවත් මේ පෑම් පෙන්තල් පාවිච්චි කරන්නේ. මේ වල්පල් වල කිව්වට මට නඩු ඇහෙන්නේ නැහැ. මට අදාළ තොරතුරු නැහැ. ඒ නිසා කරුණාකර නිසි ක්‍රමයට තමන් කර්මොන ඉදිරිපත් වෙච්ච එක සැරේ හරි කමන්න විස්තර කියලා ඊට ටික කිව්වොත් මට සමාජලාට හිතාමතා ගන්න පුළුවන් නැත්නම් ප්‍රශ්නේ බාර ගන්න හිත දෙන්නේ නැහැ මගේ. ගරු ස්වාමින්වහන්ස මා ආනාපානසති භාවනා කරන අවස්ථාවේදී බොහෝ වේලාවක් ගතවද මාට ආස්වාසේ ආස්වාසේ වශයෙන්ද ප්‍රස්වාසේ ප්‍රස්වාස වශයෙන්ද නොඇතෙහි. නමුත් මම දැන් මෙතන සිටිනවා යනුවෙන් සිතා මම මෙරී නැති බවත් නිින්ද නොගිහින් ඇති බවත් සතියෙන් දැන සිටිමි. නොඑක්වර සිත පිටතට යයි. සිතවිල්ද ඇවිත් නැති වී යයි. මෙහිදීද මා සතියෙන් සිටිමි. මෙසේ සිටින විට මේ කය පිටතට විසවෙන්නාක් මෙන් නොඑක්වර දැනේ. නමුත් මේ නිදිමතක් නොවන බව සතියෙන් දකිමි. පැයක් පමණ භාවනා කළත් සමහර අවස්ථාවලදී ආස්වාදයේ ප්‍රස්වාසයේ වෙන් කළ හඳුනාගත නොහැක. මෙසේ සිදුවන්නේ එක් එක් පර්යංක අවස්ථාවල සිය. නමුත් මා මෙසේ සිදුවද අසතුටු වන්නේද නැත. ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ඔබ වහන්සේට පෙරවන් සරණයි. ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනුණාට තමන් ඉන්න බව ඉරියව්ව වැටෙනවා නම් 100ක් ලකුණු ලැබෙනවා. ඒක ඉන්නකොට අවශ්‍ය නම් ආනපානෙ පෙනේ. ඒ වගේම ඉඳපුවන් ගැස්සිලා තමන් එනකොට අර තිබිච්ච එකලසටද එන්නේ නැත්නම් ආවල්ලා බලනකොට එකලස හැප්පිලාද හැල හැප්පිලාද කියලා බලන්න. එකලස හැල හැප්පිලා නැත්නම් මොන වෙනසක්වත් වෙලා නැහැ. අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න කියලා කියනවා. නිර්වාණ සත්‍ය නිර්වන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනා අවසානයේ විනාඩි 45ක් පමණ සක්මන් කර පර්යංගකට වාඩි වෙමි. විට විනාඩි කිහිපයක් ඇතුළත මගේ සිත සමාධිගත වී ආනාපානෙහි සිටේදී විනාඩි 5ක් පමණ හුස්ම රැල්ල මතම හිත තබමින් මා හිටින විට නිදිබර ස්වභාවයකින් මගේ හිස පහතට යොමු වේ. මම නැවත හිස කෙලින් තබා ගැනීම තුලින් ආනාපානයටම එමි. බොහෝ සිදුවන මෙම தත්ත්වය තුලින් මා ඉදිරියට යා යුත්තේ කෙසේද මා සමහර විට ස්ථානයේ මාරු කරමින් මට පිළියමක් සෙව්වෙමි. ඒත් හැම විටම මුල් තත්ත්වයටම මා පත්වන බැවින් මෙයට නිසි උපදෙසක් දෙනසේක්වා. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් වැජඹේවා. ඔය නැවත අර වගේ ඉස්සල ප්‍රශ්නට කිව්වා වගේ එහෙම ගැස්සিলা يعني හිත පිට ගියයි කියලා කියන එකට කියවෙන්නේ එහෙම වෙලා ආපහු ආනපානට ගන්නකොට ආනපානේ තියෙන්නේ ඇවිස්සලාද කියලා බලන්න. ආනපානේ තියෙන්නේ කලකොල වෙලාද බලන්න. නැත්තම් ආනපන තිබුණු තැන මේ විදිහට විවේක වෙලා තියෙනවනම් මොනම කෙලෙසයක්වත් වෙලා නැහැ. ආපහු නැවත ආනපානට එනකොට ඒක ඇවිසිලා කලබිලා තියෙනවනම් විතරයි ප්‍රශ්නයක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ කරන්න හදන්නේ නොදැනීම පෙන්ලා දෙන්න හදන්නේ මේ දැනීම හරහා නොදැනීම පෙන්ලා දෙන්න හදන්නේ ඒ නිසා නැවත දැනීමට එනකොට බලන්න දැනීමට හේතු කරගත්ත අරමුණ නිමිත්ත හැලහැප්පිලා නැද්ද කියන එක විතරයි දැනගන්න තියෙන්නේ හැලහැප්පිලා නැත්නම් ධෛර්යමත් වෙලා ඉදිරියට යන්න කියලා කියනවා අති පූජනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවට සූදානම් වී මම දැන් මෙතනෙයි සිටුවෙමි. හුස්ම නොදැනී ගියා. ශරීරයේ කම්පන දැනුණා. මුළු ශරීරය පුරා සුදු ආලෝක ලප් පැතිරුණා. පපුවේ ගැස්මක් ඇති වී එය හිත තුලට ගොස් හිස ඇතුලේ භ්‍රමණය වුණා. හිස ඉදිරියට හා පසුපසටද වැනි නතර වුණා. ශරීරය ඉතා සැහැල්ලු වුණා. මුළුමනින්ම ශරීරය නොදැනී ගොස් වීදුරු කූඩුවක් මෙන් විනිවිද පෙනෙන ස්වභාවයක් ඇති වුණා. එයද නැති වී ගොස් ශරීරයේ ඉදියට වැක්කිරුණා. නැවත ඍජු වුණා. හිස පසුපසටත් දෙපතටත් කැරකෙනු දැනුණා. සමහර අවස්ථාවල කිසිම සිතවිල්ලක් දැනුනේ නැහැ. පිටින් පිට සීන දකින්නාක් මෙන් රූප පෙනුණා. හොඳින් සිහිය පැවතුණා. ඊටමත් ප්‍රබෝධයකින් එම භාවනා වාරය අවසන් වුණා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවත් වේවා. දැන් ඒක ප්‍රශ්නයක් නෑ ප්‍රකාශයක් විතරයි හොඳයි කියලා කියන්න පුළුවන්. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී ඔසවනවා යවනවා තබනවා බර වෙනවා යයි මෙනෙහි කරන අතර පාදක ඊළඟ එසවීමට යැවීමට තැබීමට ගොස්ය නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වය වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය හැම පීවර සටහන කිරීම සිටීමට පෙර පාදක වේගවත්ව තවත් පීවර කීපයක් ගොස්ය මෙම தත්ත්වය ප්‍රයෝජනවත් මෙනෙහි කිරීමක් වාට පත් කරගන්නේ කෙසේදයි මා කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි ඔබ වහන්සේ නිරෝගී වේවා දීර්ඝායු වේවා. ඉතින් සාමාන්‍ය මෙනෙහි කරලා නැති නිසා මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා වම තිනුට වම කියලා, දකුණ තිනුට දකුණ කියලා. එතන එතකොට හිත අකී කරනම් වම තිනුට වම වම වම වම කියලා දිගට කියනවා. දකුණ දකුණ දකුණ දකුණ කියලා අර මෙනෙහි කිරීම ස්ථාවර වෙනකොට ওই තියෙන කලකොල භාවය නැති වෙනවා. ඒක පුංචි අඩුපාඩුව තියෙන මානසිකාර්ය මෙනෙහි කිරීම එල්ල වෙලා නැතිකමේ දෝෂයක් තියෙනවා. නිර්වාණ සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පර්යංකයට ඉඳගෙන ඉරියව දෙස බැලීමේදී හෘද ස්පන්දනය වෙනවා හොඳින්ම ප්‍රකට විය. හුස්ම රැල්ල දිහා බැලීමට නොහැකි වෙන තරමටම එය ප්‍රකට වෙ පෙනුනි. එම නිසා හෘද ස්පන්දනය දිහා බලාගෙන සිටියා. ටික වේලාවක් බලාගෙන සිටීමේදී එය සිුම් වී හුස්ම රැල්ල පෙනෙන්නට විය. මේ කෙටි ආස්වාදයක් හා දීර්ඝ ප්‍රස්වාසයක් ලෙස දැනුනි. ඒද ඉක්මනින් සියුම් විය. ආස්වාද ප්‍රස්වාස ලෙස වෙන් කිරීමට නොහැක නිසා නාසයේ වැදෙන හුස්ම රැල්ල දැනෙනවා දැනෙනවා ලෙස මෙනෙහි කෙලෙමි. ඉන්පසු සිදුවක් මට නොදැනුන අතර එකවරට ගැස්සී එම තත්ත්වයෙන් මිදුනි. එවිට කය බොහෝ සැහැල්ලු වී තිබුණි. යටිකය නොදෙනී අනතරම්ය. හිතටද සැහැල්ලු බවක් දැනුනි. නැවතද හුස්ම දෙස බලා සිටීමේදී එය සියුම් ගොස් කිසිවක් නොදැන තත්ත්වයක් මුලදී සේමත් සැකිමි මුල් අයිරින්න ගැස්සී එම තත්වයෙන් මිදුනි මෙවිටද සිත කය බොහෝ සැහැල්ලුවට තිබුණි ස්වාමීන් වහන්ස මේ මා නිද්‍රාවටපත් වීමක්ද නැතහොත් භාවනෙන් ලද සමාධියක් දයන්න කරුණාවෙන් පහදා දෙනසේක්වා වරහන් ඇතුළේ මා ශාරීරික වේදනා නිසා භාවනාවේදී කීප වාරයක් ක්‍රියාව මාරු කරන කෙනෙක්මි නමුත් අද දින කිසිදු වේදනාවක් නැතුව එක මිරියව්වේ ඇයකට ආසන කාලයක් නිදීමට හැකි විය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේක දෙපාරක් වාර්තා කරලා තියෙනවා ගැසිලා එනකොට හිත විස්්‍රාම වෙලා විවේක වෙලා තියෙනවා කියලා. මෙන්න මේක දකින්න දකින්න බැටරිය charge වෙනවා. ඕනේ ගැසිලා හිටියත් තාපහුව එනකොට විවේක වෙලා තියෙන බව දැකීමට ගැස්සෙන තරමක් ගැස්සෙන්න අරින්ද එතකොට Tamanḍa බලන්න තියෙන්නේ ආපහු ගෙදෙට්ට එනකොට ගෙදර කැළඹිලා නැද්ද කියන එක විතරයි. විස්්‍රාම වෙලා තියෙනවද කියන එක එක පරියන්කයක 10 15 සැරයක් වෙන්න ආරින්න. එතකොට ලොකු විශ්වාසයක් Tamanට එන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙපා නැම දවසට පතමි. මම ඔබ වහන්සේගේ උපදෙස් පරිදි අවුරුදු 3කට ආසන්න කාලයක් සතිවත් වීමන උත්සාහ දරන යෝගිනිය වෙමි. මම දැන් මෙතන ලෙස ශරීරය ගැන සතිමත්ව සිටින විට දැනෙන ආනාපාන දෙස සතියෙන් යුක්තව බලා හිඳිමි. මුලින්ම දැනෙන හුස්ම රැල්ල විනාඩි දෙකකටත් අඩු කාලයකින් ඉතාමත් සියුම් වේ. ආස්වාදය හා ප්‍රස්වාසය එවිට වෙන්කර දැකගත නොහැක. බඩේ මස් පිඩු එඹරියයි. සමහර විටක උණුසුමක්ද දැනේ. නාසයේ අගින් මතුවෙන ඇලිමාලා හිස දෙසට ගමන් කරයි. ඇසිපිය වේගයෙන් චලනය වේ. මේ අවස්ථාවවලදී මූල කර්මස්ථානට යොමු විය හැක. එවිටද දැකිය හැක්කේ ඊතා සියුම් හුස්ම රැල්ලකි. මෙසේ වාර කීපයක් මේ සිදුවීම සිදු වුණා. අද දින උදේවරුවේ කීපසරයක් ගැස්සී නිින්දෙන් අවදි වූවක් මෙන් වුණා. එවිටම හුස්ම ගැන සතිමත් වුණා. සක්මන් භාවනාවේදී විනාඩි 20ක් පමණ යන විට දෙපසට වැනී යන්නක් මෙන් දැනෙන නිසා විට පර්යංකයට යන්නෙමි. ඔබ වහන්සේගේ සූත්‍ර දේශනා නිතර පරිශීලනය කරන මම මේ අත්දැකීම් භාවනාහි වැඩිමක් ලෙස දැක සිතේ දැනෙන සතුටක් සමග නැවත නැවත සතිමත්ම දවස ගෙවීමට උත්සාහ දරමි. අවශ්‍ය වේ නම් ඉදිරිය සඳහා අවවාදයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව පතමි. දීර්ඝායු වේවා. මට එකකට විතරයි අදහසක් ඉදිරිපත් කරන්න හිතෙන්නේ. සක්මණේදී වැන්න ගතිය තිබුණාට පරියංගයට යන්න එපා. ඒක හරහා සක්මණ දිගට පුරුදු කරන්න. එතකොට Tamante ඒකේ ලැබිය යුතු අත්දැකීම ලැබෙයි. ඒ නිසා ඒක පරියංගයට යන්න පෙර නිමිත්තක් කරගන්න එපා. අවසරයි පින්වත් ස්වාමින්වහන්සේ අද ආනාපාන සති පර්යංකේ සිට ඒ අවසන් කොට සක්මන් භාවනාවට පටන් ගත්ෙමි. හිතට මදි ගතියක් තිබුවත් පර්යංක භාවනාවේදී පැයකට ආසන්න කාලයක් ගතකොට තිබුණි. හුස්ම සිහින් වී ගොස් තිබුණද නැමරුණු සයක් දක්වන ලද අංග තිබුණි. තව ටිකක් පර්යංකේ ඉන්නට තිබුණා නොවේ දැය සිතා සක්මන් ආරම්භ කළත් සක්මන් භාවනාදී ඔබ වහන්සේ පැවසූ පරිදි දිගටම සතිය පැවැත්විය හැකි නොවේ දැයි මෙනෙහි කොට සක්මන ආරම්භීමේදී සතිය හොඳින් පැවැත්වූ වෙමි. කෙමෙන් සිත පර්යංකේදී මෙන්ම සිතට එන සිතුවිලි හඳුනා ගැනීමට පටන් ගනුනි. සක්මන සහ අතර සක්මන යන අතරතුර මුලදී අවට සිතුවිලි වලටත් කෙමෙන් ඊට තවත් දුර සිතුවිලි වලටත් කෙමෙන් කෙමෙන් බාහිර අරමුණු වල එන අයුරු දුටු වෙමි. ලද සුළු අවස්ථාවෙන් සටලෙස මායාවි ලෙස වැඩ කරන සිත මේ නොවේදයි මෙනෙහි කළමි. නැවත සක්මන්ට සිහිය පිහිටුවෙමි. මේ ඇතිවන අරමුණු හා ඒවාට චේතනාත්මක ප්‍රතිචාර දක්වා මේ සියල්ලටම මම යන්න යොදාගෙන කටයුතු කරන බව තේරුණි. මේ ආකාරයෙන් භාවනාවේ මූල කර්මස්ථානයේ සිහි පිහිටුවන ගමන් ඇතිවන සිතිවිලි අරමුණු දෙස බලා මෙනෙහි කිරීම භාවනාවට බාධාවක්ද? පින්වත් ස්වාමීනි කරුණාකර වහන්සේගේ උතුම් අවවාද ලබා දෙනසේක්වා ඔබ වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා. ත්වන් සරණයි. භාවනා අරමුණු වෙන්න පුළුවන් ඉරියව්ව වෙන්න පුළුවන් අරමුණකින් අරමුණට මාරු වෙනකොට ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙනකොට සතිය අඛණ්ඩ වෙනවා නම් නැත්නම් ඉරියාපත සංදිස්ථානයේදී සතිය අඛණ්ඩ වෙනවා නම් ඒ සතිය සම්පජඤ්ඤයක් බවටපත් වෙන්න වැඩි වියපත් වෙනවා කියලා මම කියන්නේ සූදානම් ලකුණු. ඒ නිසා ඉඳගෙන ඉඳලා නැගිටින්න ප්‍රශ්නයක් නැහැ වේලාව නිසා හෝ වෙන කෙනෙක් නැගිටිනකොට බලන්න නැගිටිට පස්සේ අර සතිය තියනවාද කියලා. අරමුණ ගැසිලා යන්න අරින්න ගැසිලා ගිහලා ආය ආනාපානට එන්න පරියන්කේදීම බලන්න අර සතිය ගැසිලා තියෙනවා ගැසිලා නැත්තම් තමන්න තේරෙයි මේට වැඩිය ලොකු වැඩක් කරන්න පුළුවන් මේ හිතෙන් මේ සැක කරන්නේ නැත්තම් අරුවතක් අවතක්සේරු කරන්නේ නැත්තම් ඒකට එන අභියෝග හැම වෙලාවෙම තමන්ගේ භාවනාවේ ප්‍රතිශක්තිය ඉවසීමේ ශක්තිය දැරීමේ ශක්තිය වැඩි කරනවා මේක ක්‍රමයෙන් වැඩෙන ගතියක් තමයි මේකේ පේන තියෙන්නේ හොඳයි. තියෙන විදිය හොඳයි. හොඳයි අපි විනාඩි 5 30ක් විතර වගේ වැඩිපුරත් අරගෙන තියෙනවා. කොහොම හරි ඉවරකට ඇවිල්ලා තියෙන එක ලොකු සන්තෝෂයක් අඩිය දැකලා තියෙන උනත් දීර්ඝව ලියපු කොළ දීර්ඝ ලියපු කට්ටියට ලැබෙනවා අපා. එයත් අන්න මම උපදෙස් දෙනවා ළඟදිම වෙච්චි පරියන්කයක සක්මනක විතරක් විස්තර ලියන්න ඉතිහාසය පිළිබඳ කරුණු අවශ්‍ය නැහැ. ඒකෙන් හරස්කඩක් දක් ගන්න පුළුවන්. ඉතින් අපි පැය භාගයක් විතර කාලයක් තියෙනවා අපිට සක්මන් භාවනාවට. ඊට පස්සේ අපි තුනට රැස් වෙනවා සාමූහික පරියන්ක භාවනාවකට. මේ මතක් කිරීම නැත්තම් මේ ප්‍රකාශයෙන් පස්සේ පරියන්ක සක්මන් ප්‍රශ්න විචාරක වැඩ පිළිවෙල නිමාව සටහන් කරනවා. ඉතින් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.